නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ඔව් නමෝ බුද්ධාය වැඩසටහනට නැවත වතාවක් අපිම පිළිගන්නවා දැන් ගිය සතියේදී අපි කතා කරේ සතිය එක්කම මේ සතිය වඩාගෙන කොහොමද ඉන්පසු අපි තෝරා බේරාගන්නේ නීවරණ ධර්මයන්ගෙන් එළියට එන්න එතර අපි කතා කරේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, විචිකිච්ඡා ආදී වශයෙන්. මේවා කොහොමද මේ මග අහුරවන දේ? තේරුම් අරගෙන තවදුරටත් හොඳ පැත්තට, සුචරිත පැත්තට තමාව වඩම නම්ම වාගෙන ඒ පැත්තට තමාගේ කටයුතු වර්ධනය කරගෙන යන්න කියලා. ඉතින් ඒ සමගම අපි කතා කරපු එකක් තමයි බොහෝ දුරට අපි දන්නේ දේ තමයි අපි දැන් දන්නා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එතනදී අපි කතා කරේ කායानुපස්සනා, වේදानुපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන ආදී වශයෙන් අපි කතා කළා කොහොමද මේ හික්මවාගත හැක්කේ කියන කතාව තමයි බොහෝ දුරට අපි අවධානය යොමු කරේ ගිය සතියේ වැඩසටහනින්. ඉතින් මෙහිදී කොටක් දුරට ප්‍රඥාව ප්‍රයෝගී වනවාද සතිය පිටවා ගන්න කෙසේද මේ ශ්‍රද්ධාව පිළිබඳව තමයි පළවෙනි වැඩසටහන වූයේ ඒ තේරුම් බේරුම් කරගෙන අර්ථයක් ඇති ශ්‍රද්ධාවක් පිටව ගන්න ප්‍රඥාව තුලින් ඉරස කරගන්නේ කොහොමද කියන එක තමයි අපි ගියවතාවේ අපේ සාකච්ඡාවේදී මාතෘකා කරගත්තේ. ඒ වගේම අපි දකිනවා මේ මේ වැඩසටහන තුලදී අපිට නොඑක් දේ ගැන අපි කතා කරා තව දුරටත් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ මාර්ගයන් දෙකේ නිවැරදි වටහීම අවබෝධය මේ මෙලෙස කරගත්ත හැකි කෙසේද කියන එක මොකද අපි දන්නවා නිවර්ණ ධර්මයන්ගෙන් එළියට ආවහම එතනදී කොමන ආකාරයේද අපි මේ දිහා බැලිය යුත්තේ කියන එක ගැන. එතකොට අපි අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප යන ආදී වශයෙන් මාත්‍රකාවේ අපි දීර්ඝවම කතා නොකරත් අපි යම්තාක් දුරකට අපිට මේ දිහත් අපි ගිය වැඩසටහනේදී මාත්‍රකා කරගත්තා. ඉතින් මේ සියලු දේ එකතු කරගෙන මම කැටි කරගෙන අදත් නමෝ බුද්ධාය වැඩසටහන අපි ආරම්භ කරනවා. ගියවතාවේදී අපිට වැඩි කතා බහට ලක් කරගන්න බැරි වෙච්ච ගැඹුරු තැන් අර්ථවත් ලෙස අපිට අවබෝධ කරලා දෙන්න අපිට සුපුරුදු පරිදි අපේ කිරිපත්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් අපි උන්වහන්සේගේ මේ ආශිර්වාදය මැද උන්වහන්සේගේ මේ අත්වල අපට දෙන ඒ හරහා අපිට ධර්මය අවබෝධ කර ගැනීමට මම හිතන්නේ මහඟු අවස්ථාවක් මෙය. ඉතින් ඒ ඒ වැඩසටහන ආරම්භ කිරීමත් එක්කම ඊට පෙර මම උන්වහන්සේට ආරාධනා කරනවා අදත් අපට මෙලෙස ධර්මය අවබෝධ කර දෙන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ ඔබට බොහොම පිං නම බුද්ධාය. නම බුද්ධාය. ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි මේ සතිපට්ඨාන ගැන සතිපට්ඨානය තුලින් කොහොමද මේ වඩවගන්නේ ඒකායන මග්ගෝ කියලා එකම මග මේ හරහා කියන එක ගැනත් අපි කතා කරා. ස්වාමීන් වහන්සේ මම ආපස්සට හැරිලා මම පොඩ්ඩක් බැලුවත් ස්වාමීන් වහන්සේ අප මේ පළවෙනි වැඩසටහනෙත් කතා කරා මේ ගතතින් පටිච්ච සමුපාදය පිළිබඳ අවිද්‍යා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන ඉන් පසු නාම රූප මේට අමතරව ස්වාමීන් වහන්සේ අපි දකිනවා මේ තියෙනවා මම හිතන්නේ මේක අපි මුලින්ම පටන් ගන්න හන්ද න්‍යාය ධර්මයන් හැටියට මෙතන තියෙනවා බීජ නියාම කම්ම නියාම ධම්ම නියාම, ඍතු නියාම මේ අනාදි වශයෙන් විශේෂයෙන්ම කර්මය. දැන් මෙතන එකතු වෙන්නේ නැහැ මෙතන මේ පරිසම්පාදේ ගැන අපි කතා කරනකොට මේ කර්මය ගැනත් කතා වෙනවා. ඊට පස්සේ අපි දකිනවා නාම රූප සලආයතන වෙනකොට පෝෂණය පැත්තත් එනවා. ආහාර වශයෙන් මනෝ සංචේතන ආහාර, පස්ස විඥාන ආහාර සහ වෙනත් දේවල්. මේ කර්මය උපයෝගයට ওই නියාම ධර්මයක් කියනකොට මේක තමයි මේ අර යුනිවර්සල් ලෝ කියන පැත්ත වගේ මේක තමයි ධර්මතාවය. එහෙනම් මේ ධර්මතාවය කොහොමද අපිට වෙනස් කර හැකිද? මොකද හුඟක් ලාට කියන්නේ මේ බුදුදහම හැමතිස්සෙම කියන්නේ මේ කර්මය කර්මය කර්මය කියන. ඉතින් හුඟක් අය මේ වැරදියට වටහාගෙනක් තියෙනවා මේක. මේ කර්මෙන් එළියට යෑමක් නැහැයි කියන කතාවක් වගේ. හැබැයි බුදුදහම තමයි එකම දහම මම හිතන්නේ ස්වයන්වංශ මේ මේකෙන් එළියට අපිට එන්න පුළුවන් නම් මගක් තියෙන මෙතනින් තමයි කියලා තමයි පෙන්වමු වන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් ඊට ප්‍රථම මම හිතන්නේ මට අමතක වුණා කියන්න මේ අදත් අපිට ඔබ ඔබට අප සමග එක්වන්න පුළුවන් 2708යි 176යි 128 දුරකථන මාර්ගය ඔස්සේ. හැබැයි ඒ ඒ මාර්ගයේ දුරකථන මාර්ගයෙන් අසන ප්‍රශ්න මම හිතන්නේ අද මාතෘකාව වන අපි දැන් කතා කරන දෙයට අදාළව ප්‍රශ්න නගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද අනිත් ප්‍රශ්න තියෙනවා නම් අපිට ලිපියකින් ලියලා අපි අපිට කිව්වොත් එහෙම මේ කිරිපත්ගල ඥානන්ද ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්න ඉදිරිපත් කළා අපි ඊළඟ සතියේදී ඒකට උත්තර සපයන්නත් පුළුවන්. හැබැයි අද මාතෘකාව තුලින් ප්‍රශ්න නගනවා නම් මේ වැඩසටහන් හරියාකාරව කරගෙන යන්න මම හිතන්නේ හුඟක් දුරට ඔබගේ සහය සහ උපයෝගීතාවය අපි අගය කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ මේ කර්මය පිළිබඳ මේ මොකද මේ නියාම ධර්මයක් හන්දා. මේ නියාම ධර්ම හතර නැතුව අපිට ජීවත් වීමටත් ජීවිතයක් එන්නේත් නෑ නේද ස්වාමීන් වහන්සේ? නමෝ බුද්ධාය. පුණත් මහත්තයා කර්මය ගැන මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ තථාගත දසබල ඥාන වලින් එකක් තමයි මේ කර්මයේ පිළිබඳ සහ කර්ම විපාක පිළිබඳව උන්වහන්සේ තුළ ඇති අවබෝධය. මොකද අපි කොච්චර කර්මය ගැන කතා කළත් ඔබතුමා කිව්වා වගේ අපිට මේකෙන් එළියට එන්න බෑ. නැත්තම් හැමදේම සිද්ධ වෙන්නේ කර්මයට අනුවයි කියලා අපිට හිතෙන මට්ටමටම කර්මයේ යම්කිසි තල්ලුවක් තියෙනවා. දැන් ඒ නිසා තමයි අපිට ඒක තීරුම් බේරුම් කරගන්න අසීරු. ඒ කියන්නේ මේ අපේ ජීවිතයේ සමහර සිදුවීම් නැත්නම් සමහර දේවල් තියෙනවා ඒවා අපිට ඕමනා හැටියට වළක්ව ගන්න බැරි. එක්ක සමහර අපි කොච්චර උත්සාහ කළත් ඒ උත්සාහ උත්සාහ කරන දේට වඩා වෙනත් දෙයක් සිද්ධ වෙනවා. එතකොට අපිට කියවෙනවා මේක කර්මය කියලා. එතකොට දැන් අපි ඒක කියුවට ඒක කර්මය ගැන අවබෝධයෙන් කියනවා නෙමෙයි ඒ අපි අහපු දේවල් ආසරෙන් අපි ඒක විඳ ගන්න, විඳ දරා ගන්න කියන කියමනක්. ඒ නිසා දැන් ඇත්තෙන්ම මිනිස්සුන්ට කර්මය පිළිබඳ ඔච්චර තේරෙනවා නම් කර්මයෙන් එතර වෙන්න මහන්සි ගන්න ඕන. හැම එකම කියන්නේ කර්මය. ඔව් කර්මය කර්මය කී කී ඉතින් ඔහි ඉන්නවා. ඉතින් ඒ නිසා පටිච්ච සමුප්පාදයේ කර්මය ඇතුළත් වෙච්ච තැන ගත්තොත් දැන් අවිජ්ජා සංස්කාර ඊළඟට විඥාන නාම රූප සලායතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණය තියෙන්නේ මේකේ භවය කියන තැන තමයි බුදුරජාණන් වහන්සේගේ කර්ම විග්‍රහය තියෙන්නේ එක්තර අවස්ථාවක ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භවයේ භවය කියනවා මේ භවය කියන්නේ කුමක් නිසාද කියලා අහනවා. දැන් භවය කියන වචනේට අංගුත්තර නිකායේ තමයි ඔය ඔය දේශනාව තියෙන්නේ. ඒතර භවය කියන වචනේ ඒ විග්‍රහය නොතිබෙන්න අපි සාමාන්‍යයෙන් වීම වගේ අර්ථයක් තමයි කතා කරන්නේ. ඉතින් අපේ වාසනාවට ඒ බුද්ධ දේශනාව අංගුත්තර නිකායේ සූත් කුඩා සූත්‍රයක සඳහන් වෙනවා. ඒක සඳහන් වෙනවා ආනන්ද හඳුරානකට ස්වාමීනි භවය භවය කියනවා. කුමක්ද මේ භවය කියලා අහනවා. ආනකට බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරගෙන් ප්‍රශ්නයක් අහනවා. කාම ධාතු වේපක්කං චානන්ද කම්මං නහබවිස අපනකෝ කාම භවං පඤ්ඤායිත. අහනවා ආනන්දය කාම භවයේහි විපාක විඳීම පිණිස කම්මං නාභවිස්ස කර්මයක් නොතිබෙන්නේ නම් අපිනකෝ කාම භවං පඤ්ඤායිත. එහෙම වුණොත් කාම භවයක් තියනවාද? කාම භවයේ විපාක විඳින්න කර්මයක් නැත්තම් කාම භවය තියනවද කියලා නෑ ස්වාමීනි කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිහිතං ආනන්ද කම්මං කෙත්තං. ඒ නිසා ආනන්ද කර්මයයි මේ ක්ෂේත්‍රය. විඥාන බීජං විඥානයේ තමයි පළවෙනි දේ. තණ්හා සිනේහ තෘෂ්ණාව තමයි වතුර. හීන ධාතුයා විඥානම් පතිට්ඨිතං පත්තනා පතිට්ඨිතා චේතනා පතිට්ඨිතා එමේ සූත්‍රය තියෙන්නේ. හීන ධාතුවේහි විඥානයේ පිහිටියා, ප්‍රාර්ථනාව පිහිටියා, චේතනම පිහිටියා. එතකොට අපිට පේනවා දැන් රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්න කොහොමද? භව නිරෝධෝ නිබ්බාන. භවයේ නිරුද්ධ වීම නිවන. නිවන. එතකොට රහතන් වහන්සේගේ භවය නිරුද්ධයි. ඒ කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන්නේ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකයේ අර ඒ බුද්ධ දේශනාව එතන විස්තර කරනවා කාම ධාතුවේහි ඊළඟට තියෙනවා මජ්ක්‍ධිමා ධාතු, පණීත ධාතු කියලා එතන විස්තර කරන්නේ. ඒ කියන්නේ කාම රූප අරූප. කියන කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන ඒ භවයට අදාළ කර්ම විපාකයක් හැදෙලා නැත්නම් එයාට එතන උපදිනවත් ඉපදින්න පුළුවන්කමක් තියනවද කියලා අන්න ඒකත් එක හොඳට ගැළපිලා යනවා. බුදුරජාණන් වහන්සේගෙන් අර තෝදෙය්‍ය බ්‍රාහ්මණයාගේ පුත්‍රයා සුභ කියන මානවකයා අහනවනේ භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්යාගේ ලොකු විවිධත්වයක් අපිට දකින්න ලැබෙනවා දුප්පත් අය, පොහොසත් අය, ඥානවන්ත අය, මෝඩ අය, නිරෝගී අය, රෝගී අය මේ විවිධත්වයේ ලස්සන අය, කැත අය මේ විවිධත්වයේ මොකද්ද කියලා අහනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ කම්මස්සකා මානව සත්තා මා තරුණය කර්මය සොකීය කොටගෙනයි සත්‍ය වාසය කරන්නේ. කියන්නේ තමන්ගේ දේහයට තියාගෙන ඉන්නේ කර්මය. ඒකට කම්ම යෝනි කම්ම බන්දු කම්ම යෝනි කියන්නේ උත්පත්ති ස්ථානයේ කර්මය. කර්ම බන්දු ඥාතියා කර්මය. කම්ම පටිසරණු කර්මය තමයි පිළිසරණ. යම් කම්මං කරිස්සති කල්යනං අපාපකං තස්ස දායදෝ. යම් කර්මයක් කල්යාණ වේවා පාපෝ වේවා කරනවාද ඒක තමයි ආදායද කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහය ඒක හරියට අපි තෝරලා බේරලා ගත්තාම කර්මානුරූප බලපෑමක් තදින් තියෙනවා අපිට. ඒක සිද්ධියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා මේ නිකන් අර නෝකඩුවක් වගේ. ඒ කියන්නේ යාමනාපෙන් කියන භාග්‍යතුන් වහන්සේ මේ දිවස් ලබා දෙන්න භාග්‍යතුන් වහන්සේගෙන් මම උපදේශ සිල්වා උපදේශ දුන්නා. නමුත් මේ දිව්‍ය ශ්‍රවණය ලබා දෙන්න මම උපදේශීලම් භාග්‍යතුන් වහන්සේ ගැන කිසි උනන්දුවක් නැහැ. වගේ නිකන් නෝකඩු කතාවක් කිව්වා. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි පින්වත් භික්ෂුව ඔබට දිවස් ලබා ගන්න උවමනා කරන පින තිබ්බා. හැබැයි දිව්‍ය ශ්‍රවණයට ඔබට පින නැහැ. එතකොට අපිට ඒවෙන් තේරුම් ගන්න පුළුවන් ඒ පින කියලා කිව්වේ රැස් කරපු පුණ්‍ය කර්මයක විපාකයක් නේ. ඒකනේ දේශනාවේ තියෙනනේ කම්ම විපාකෝ අචින්තිය කියලා. එතකොට ස්වාමීන් වහන්සේන්නේ අර ක්ලේශවත්ත කම්මවත්ත සහ විපාකවත්ත කියලා. තියෙනවනේ. ඒක විපාක බුද්ධ දේශනාවේ තියෙන්නේ විපාක අචින්තිය. ඒ කියන්නේ විපාක කර්ම විපාක මේ අපේ විෂය ක්ෂේත්‍රයට මේ ග්‍රහණය කරගන්න අමාරුයි. බුද්ධ විෂය වගේ. දැන් බුද්ධ විෂය අචින්තිය. බුදුරජාන් වහන්සේ පිළිබඳ විෂය අපි නිකන් කතා බුද්ධ දේශනා අනුසාරයෙන් ගත්තොත් මිසක් අපි වෙන වෙන විග්‍රහයන් වලට ගියොත් අපිම පැටලෙනවා මිසක් අපිට විසඳුමක් නැහැ. ඉද්දි ඊළඟට තියෙනවා ධාන විෂය අචින්තිය. ධාන විෂය අචින්තියයි. ධානය සම්බන්ධයෙන් අපි ඒ ඒ සීමාව ගැන අපි දන්නේ නැතුව කතා කරන්න ගියොත් අපි නිකන් පැටලි පැටලි යනවා. කම්ම විෂයත් එහෙමයි. ඒනේ කම විපාකෝ. එතන කම විශේෂ නෙමෙයි වචනේ. කම්ම විපාකෝ අචින්තියෝ. කර්ම විපාක දීමත් එහෙමයි. ඒ නිසා අර බුද්ධ දේශන හොඳට විග්‍රහ කරගෙන ගියාම අපට තේරෙනවා මේ මේ ලෝකේ දැන් සමහරු අහනවා අපි මෙච්චර හොඳ කරද අපිටම කරදර. එතකොට ඒක ඒ කියන්නේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ සංසාරේ පුරා සාධාරණත්වයක්. එහෙසො. මේ සාධාරණේ බලාපොරොත්තු වෙන තාක්කල් එයාට පීඩාවෙන් ඉන්න වෙන්නේ. ඇයි ලෝකේ සාධාරණයක් ලැබෙන්නේ නැහැ. සමහරට අවංක මිනිහා මිනිස්සයාට මේ බැට ගන්න වෙන්නේ. ඒක කර්මය හඳ වෙන එකක් නෑ. ඒක සසරේ ස්වභාවය. සසර ස්වභාවය. ඒ දෙක පටලවාගෙන ඒ දෙක පටලව ගන්නවා. දැන් ඒ කියන්නේ දැන් බුදුර මේකේ සාධාරණත්වය තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේකෙන් ඊතර වෙන්න කියන්නේ නැහැ. මේකේ තියෙන මේ කර්ම විපාක දෙන ස්වභාවයේ මේක දිග්ගැසෙන විදිහේ සාධාරණත්වයක් නැති නිසා තමයි හැමතිස්සෙම බුදුරජාන් වහන්සේ කියන්නේ ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වෙන්න එපා වීරිය කරන්න උත්සාහ කරන්න මේක තේරුම් ගන්න බලන්න මේකෙන් ඈතර වෙන්න බලන්න කියකී හැමතිස්සෙම මේ පිළිබඳව වාසියක් දක්වන්නේ නැති උන්වහන්සේගේ දේශනාවලින් මේක තියෙන අසාධාරණ ක්‍රියාවලිය නිසා දැන් අපි ඉතින් අපි මේ අසාධාරණ ලෝකයේ තුල සාධාරණේ පතනවා. සාධාරණේ කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. ඒක අද කාලේ ගත්තොත් ඉතින් හිතාගන්න බැරි විදිහටම මේ මිනිස්සයා අසාධාරණට ලක් වෙනවා. ඉතින් අපිට තියෙන ඊව සාධාරණගෙන මේක කර්මයේ ස්වභාවය නෙමෙයි මේක සසරේ ස්වභාවය. සසරේ ස්වභාවය කියලා මේක තේරුම් ගත්තොත් තමයි මට ඊතර වෙන්න ඕමනාව ඇති වෙන්නේ. නැත්තම් එයා සාධාරණයක් පතාගෙන මේ මේ ලෝකයේ අත්විඳින්න බැරි සාධාරණත්වයේ ඊළඟ ලෝකේ බලාපොරොත්තු වෙනවා. ඒක කර්මයට දාලා ඊළඟ ලෝකේ කර්ම දාලා ඊළඟ ලෝකේ බලාපොරොත්තු වෙනවා. මොකද අපි හුඟක් වෙලාවට යන්නේ සොයනස පැහැදිලි කරගන්න ඔය කටත්තා කර්ම කියලා තියෙනවා ආචින්න කර්ම කියන ඔය වගේ දේවල් තමයි ඒක තමයි හැබැයි උනාට සසරත් එක්ක පටලවා සසරත් එක්ක පටලව ගන්නවා මම. ඊරසේ මොනවා කතා කළත් යාට මේ සසරේ මේ දුකක් විඳින්න තියෙනවා මේක දුකක් කරා යනවා කියන අර්ථය ගන්න බෑ. මේකේ මේ මේ පිළිබඳ හරි තේරුම් ගැනීමක් යාට නැත්තම්. ඒ නිසා දැන් ධර්මයේ ඉගෙන ගන්න කෙනා තුළ ඒත් දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිතේ පුරා ඊළඟට රහතන් වහන්සේලගේ ජීවිත ගත්තත් සමහර ඊටාම අහිංසක නිර්දෝෂී රහතන් වහන්සේලාට පවා අපහාස විඳින්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් උන්වහන්සේලාට ජීවිතේ ගැන අවබෝධයක් නිසා ඉවසගෙන හිටියා. බුදුරජාන් වහන්සේටත් එහෙමනේ. ඒ නිසා අපිට පේනවා මේ අර ඒ නිසා අර මේ වගේ පෙනෙද්දි පෙනෙද්දි ශ්ලෝකේ කරන්නේ මේක කර්මයේ කර්මයේ කර්මයේ කිය කිය ඒක තේරුම් ගන්න හදන්නේ නැහැ. ඒක තේරුම් අරගෙන ඒ යම් යම් තැනක දුකක් නිර්මාණය වෙනවද ඒ දුකෙන් අත්මිදිච්ච තැනකට යන්න ඕනේ කියන අදහස ඇති කරගන්නේ. ඇති කරගන්නේ. ඒක ඇති කරගන්නේ වීරීකරණ එක්කන තමයි දක්ෂ වෙන්නේ. මොකද අනිත් පැත්තෙන් කියන්නේ මේ කර්මයේ ඵල දීලත් නැහැ මේ මිනිහා ඔච්චර නරක වැඩ කරනවා. ඒක නෙමෙලා තියෙන්නේ. මේ ආත්මයෙන් ඵල දෙයිද නැත්නම් මේ ආත්මයේ ඵල දෙන එක මේ ගිය ආත්මයේ කරපු එකක්ද මේ ඒ වගේ දේවල් නේ කතා කරන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් අසාධාරණ මිනිස්සු දැකත් මෙයා කො හොඳට ඉන්නවා. මෙයාට කො ඵල දැන් අර බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳ තියෙන හොඳ විග්‍රහයන් ටික බැලුවාම අපිට ඒකෙන් පේනවා උන්වහන්සේ හැමතිස්සෙම එක තැනක තේ පෙන්නා දෙනවා. දේවදත්ත සම්බන්ධයෙන් උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි කලින් කලට මේ අත්ත් විපatti පර විපatti සිහි කරන්න කියනවා. Tamanට ජීවිතේ වෙච්ච කරදර, අනුන්ට ජීවිතේට සිදුවෙන කරදර සිහි කරන්න කියනවා. ඒ අපිට මතක නැති වෙනවක. ඊළඟට කියනවා කලින් කලට අත්ත් සම්පatti පර සම්පatti සිහි කරන්න කියනවා. Tamanට ලැබිච්ච සැප, අනුන්ට ලැබිච්ච සැප සිහි කරන්න කියනවා. මොකද හේතුව මේ දෙකම පරිවර්තන වෙනවා. වෙනස් වෙනවා. ඒ වගේම මේ දැන් සමහරට අපි කරදරයකට භාජනලා ඉන්න වෙලාවට අනේ මේක හරි දුකක් මේකෙන් ඈතර වෙන්න ඕනි කල්පනා කරනවා. ඒක නැති වෙච්ච ගමන් අපි ආයේ ඒ තියෙන දෙයට අපි ඇලී වාසය කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒක සිහි කරන්න කියලා කිව්වේ. මොකද එතකොට මේ ස්වභාවය අපිට කොහේ ගියත් කොතන ගියත් අයිති වෙනවා කියලා තේරුම් ගත්තාම එයා ඒකෙන් ඈතර වෙන්න ඕනේ කියන අදහසට එනවා. මොකද දැන් බුදුරජාන් වහන්සේගේ පණිවිඩය අහුණා කියන එකයි. එතන උපාදානයක් ඉන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේ අපිට තේරුම් කරලා දෙන්න මහන්සි ගන්නවනේ යම්කිසි කාරණා සමූහයක් උන්වහන්සේ අපිට තේරුම් කරලා දෙන්න මහන්සි ගන්නවා මේ පැවැත්ම වෙනස් වෙමින් යනවා. හැබැයි මේක Tamanගේ ක්‍රියාවට ඵලයේ සකස් වෙන ස්වરૂපයෙන් යුක්තයි. එතකොට කර්ම විපාකයට දාස වෙලා වාසය කරනවා. ඊළඟට උන්වහන්සේ එක තැනක දේශනා කරන හරි ලස්සන එකක්. උන්වහන්සේ දේශනා කරන මේ කර්මය මේ සත්‍යාව හිර කරලා තියෙන්නේ මේ කරත්ත රෝදේට මැද්දට දාපු කඩෑනිය වගේ කියනවා. ඒ කියන්නේ කරත්ත රෝදි ගැලවිලා විසි වෙන්නේ නැත්තේ කඩ ඇනේ නිසා. ඒ කඩ ඇනේ ගැලෙගොත් කරත්තට යන්න බෑ. රෝදි ගැලවිලා විසි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කර දේශනා කළා තියෙනවා කම්ම නිබන්ධන සත්තා රතස්සානියෝ යායතු. කර්මෙන් බැඳී සිටින මේ සත්වයෝ අර මේ මේ අර රෝදෙට රෝදෙ හිර කරපු කඩ ඇනේ වගේ කියනවා. ඉතින් ඒ නිසා දැන් තමන්ම සොකීය බුද්ධියෙන් සොකීය ඥානයෙන් සොකීය විමර්ශනයෙන් තථාගත ධර්මයේ පිළිසරණ කරගෙන තමයි මෙයාට මේකෙන් ගැලවෙන්න තියෙන්නේ. ලෝකේ කාට හරි. ඉතින් ඒ නිසා මේ කුසලතාවය ලබන්න නම් අර බුදුරජාන් වහන්සේ දේශනා කරපු මේ මූලික රටාව යා හඳුනාගෙන ඉන්න ඕනේ. එයා ඒක හඳුනාගත්තේ නැත්නම් නිකන්ම කතාබස් කරයි. කතාබස් කළාට එයා ඒක අර ගන්නෑ මොකද සාමාන්‍ය ලෝකයා ගන්නෙම සක්කාය දිට්ඨියනේ. ඒ සක්කාය කියන්නේ හැමතිස්සෙම අර තමන්ව කේන්ද්‍ර කරගෙන තමයි හිතන්නේ. සක්කාය දිට්ඨිය සහිත මිනිසයා. එතකොට ඒ තමන්ව කේන්ද්‍ර කරගෙන හිතනකොට තමන්ගේ දෘෂ්ටි, තමන්ගේ ආකල්ප, තමන්ගේ මතවාද, තමන්ගේ தત્ත්වය, තමන්ගේ ඔක්කොම තමන්ගේ තමයි. එතකොට හැමතිස්සෙම එහෙම බලාගෙන ඉන්න තාක්කල් හැමතිස්සෙම යා බලාපොරොත්තු වෙනවා නිකන් මේ සාධාරණ වෙනුවෙන් සටන් කරන්න, සාධාරණ වෙනුවෙන් ක්‍රියා කරන්න, සාධාරණ කරන්න. නමුත් යාට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් පැත්තෙන් යනවා ඇයි මට මේක වෙන්නේ? ඇයි මට මේක වෙන්නේ කියලා අහනවා. ඉතින් යා නිකන් දුකකටපත් වෙනවා. ඊට දැන් බුද්ධ බුදුරජාන් වහන්සේ කාලේ අපි ගත්තොත් එහෙම දැන් ඔය සාමාවති වගේ මේ පින්වන්ත අහිංසක මේ සිටු දූලටත් මාගන්දියා වගේ දුෂ්ට කාන්තාවන්ගෙන් හොඳට ගුටිබෙට හම්බ වුණා. නමුත් එයා තමන්ගේ පාඩුවේ ගමන ගියා. එතකොට ඇත්තම දින්නේ අර ඉවසීම තියෙන එක කියලා. ඒකනේ එක තැනක සක්දියුතු කියනවා කන්ත්‍යා බිහියෝ නවිජ්ජති කියනවා. ඉවසීමට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් ලෝකේ වෙන නෑ කියන්නේ. ඒ කියන්නේ මේ වගේ පුදුම විදියට බුදුරජාන් වහන්සේලා මේ දිගේ තියෙනවනේ මේ ඕවාද පාතිමොක්ඛ කියලා ශික්ෂාපද පනවන්න ඉස්සර වෙලා භික්ෂුන් වහන්සේලාට අවවාදයක් කරනවා සංඝයාව සංවර කිරීම පිණිස නැත්නම් සංඝයාව නැවත නැවත ඒ ධර්මාර්ගයට යොමු කිරීම පිණිස. ඒක කියන්නේ කාන්ති පරමන් තපෝ තිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා ඉවසීම තමයි පරම තපස. නිබ්බානම් පරමං වදන්ති බුද්ධා බුදුරයන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි කියලා කියන නිවන නහි පබ්බජිතෝ පරූප ගහති සමනෝ හෝති පරං විහෙට යන්තු මේ පැවිද්දාන්ට හිංසා පීඩා කරන්නේ හිංසා හිංසා කරන කෙනෙක් නෙමෙයි කියලා මේ විදිහට අර පැවිදි ජීවිතයේ අර්ථය ඉස්මතු කරද්දී ඉවසීම හරියට ආගය කරලා තියෙනවා. එතකොට මේ ඉවසී ඉවසගෙන එයා සතරාතිපට්ඨාන වැඩනවා නම් කොටින්ම කොහොම කොහොම ගත්තත් මේ කර්ම විපාකයන්ගෙන් ගැලවෙන්න නම් එයා සතිපට්ඨානයම තමයි පිළිසරණ කරගන්න තියෙන්නේ. දැන් සතිපට්ඨාන ගැන මම කියද්දී මන්ට මතකයි මං එදා ඒකේ අර්ථය තෝරලා දුන්නේ මේ අවධානයෙන් සිටීම. අවධානයෙන් සිටීම. ඒ යහපත් අරමුණක් ගන්න අවධානයෙන් සිටීම. මොකද හේතුව අපිට හානි සිද්ධ වෙන්නේ නිවරණයන්ගෙන්නේ. එතකොට නිවරණයන්ගෙන් වෙන හානිය, ඒ කියන්නේ අපිට එක්ක ද්වේෂයෙන් අපිට හානි සිද්ධ වෙනවා, ඊළඟට රාගෙන් හානි සිද්ධ වෙනවා, ඊළඟට හදිසියෙන් සැකේ නිසා හානි සිද්ධ වෙනවා. මේක නොයෙක් විදිහට හානි වලින් වළක්ව ගන්න නම් යා 100 දිනු කරන්න ඕනේ. එතකොට ඒකට තමයි මම අවධාන කියලා කිව්වේ. අවධානයේ ඒ අර්ථය දැන් මම කිව්වේ කුසල් වඩන්න යාට තියෙන අවධාන. අවධාන. දැඩි අවධානය යොමු කරගන්න ඕනේ කියලා. ඒකටම ගැළපෙන උපමාවක් හම්බුණා මට බුද්ධ දේශනාව. ඒකේ නම ජනපද කල්යාණී සූත්‍රය. ඒකේ ඒකේ තියෙනවා මේ මහණෙනි ජනපද කල්යාණී ගමකට එනවා කිව්වහම ගම්ම ඔක්කොම රැස් කකා යනවා නේද ජනපද කල්යාණී බලන්න. ඒතර ජනපද කල්යාණි නටනවා කිව්වහම තවත් සෙනග යනවා නේද කියලා යනවා කියනවා. ඒතර කියන මහණෙනි මේ ජනයා ගැවසෙන ජනපද කල්යාණි නටන තැන ඉන්නවා ජීවිතයට ආසා කරන තරුණයෙක්. මේ තරුණයාට රාජපුරුෂයෝ දෙනවා තෙල් කලයක් ඔලුව තියාගන්න. දීලා කියනවා දැන් ඔබ මේ තෙල් කලේ ගන්න ඕනි. ඔබේ පිටිපස්සෙන් කඩුවක් ඔසවාගත් වදකෙක් කෙනෙක්. එතකොට නුඹ මේ තෙල් කලයේ තෙල් බිඳක් හෝ සීරුවොත් බිම බිමට දැමුවොත් ඒ සැනින් නුඹේ හිස ගසා දාන. දැන් එතකොට යා ධනපද කල්යාණි බලන්න තියෙන ආසාව සෙනඟ මැද්දෙන් පරිසමෙන් යන්න ඕනේ එක. ඒ ඔක්කොම කරගන්න ඕනේ. මොකද යාට ලොකු වෙන්නේ එකක්වත් නෙමෙයි දැන්. තෙල් කලේ තෙල් බින්දුවක්වත් හීරන්න නැතුව යන එකයි. මොකද හේතුව පිටිපස්සෙන් මරන්න බලන් ඉන්න නිසා. ඊට පස්සේ තෙල් කලයේ තෙල් බිඳුවක්වත් සීර සීරවන්නේ නැතුව යන්න යා කොච්චර අවධානයෙන් ඉන්න ඕනේද තෙල් කලයේ ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ තෙල් කලයේ කියා කිව්වේ සතිපට්ඨානෙට නමක් කියනවා. එතකොට අපිට තේරෙනවා සතිපට්ඨාන කියලා එතකොට අපි කියන්නේ යම් කිසි දෙයක් පිළිබඳව ඇති කරගන්නා වූ තියුණු ඒ කියන්නේ අර ධර්ම මාර්ගයට අදාළ කය පිළිබඳ විඳීම් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාතෘකා ඔස්සේ තියුණු අවධානයකින් සිටීම තමයි එයාට කර්මීය පෝෂණය නොවෙන්නත් උපකාරී වෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් කර්මය ගැන විස්තර කරද්දී අපිට පේනවා දැන් සමහර කෙනෙක් මෙහෙම කියනවා දැන් අපිට දැනග අපිට සාමාන්‍ය විවහාරේ මිනිස්සු කතා කරනවා සවනන්සේ අවසර සවනන්සේ මේ දුරකථනයේ කෙනෙක් රැඳී ඉන්නවලු හොරණනේ පසකමත්තාගේ ගමුද අපි ඔව් කතා කරන්න. අතිගරු අතිගරු ස්වාමීන් වහන්සේ වහන්සේගේ දෙපා නැමද මම මේ ප්‍රශ්නේ යොමු කරනවා. මම මත් මාංශ වලින් වැළකීලා පංචශීල ආරක්ෂා කරන ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගය යන පුද්ගලෙක්. මම ආමිත පූජාවට තැනක් දෙන්නේ නැහැ ප්‍රතිපත්ති පූජාවට තමයි මම තැනක් දෙන්නේ. මම ඇත්තම කියනවා නම් පන්සල් යන්නේ අපි දානි දෙනවා පන්සලට පන්සල ආධාර කරනවා ආමතුරුගේ උම්නායි පාසල් ඉස්ස දෙනවා මම සිල් ගන්නෙත් නැහැ කලින් සිල් ගත්තා දැන් සිල් ගන්නෙත් නැහැ සිල් ගන්න කියලා ඉදිරියේදී දැන් මේ ඇත්ත ටිකේ ටික මට තියෙනවා ගර්ථ ස්වාමීන් පොඩි ප්‍රශ්නයක් පොඩි මට ලොකුයි ඒක කර්මයේ පළදින නැහැ කියන එක එතකොට අහිංසක කුමාරය 999 දිනක මැරුවා ඇඟිලි ගන්න බුරු පුදේට එතකොට ඉස්සර අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් වුණා නෑ මේ පාපය එතුමන්ට ආත්මෙදි ඵල දුන්නේ නෑ මම දන්න තරමට. ඒ ඇයි කියලා යහනේ ඔබ වහන්සේට පින් සිදු වේවා. මහත්මයාගේ නම? මහත්මයා? නෑ. අගුණවර්ධන මහත්මයා හොරන්නේ. බොම්බින් මහත්මයා. එතුමාගේ ප්‍රශ්නේ අඟුලිමාල අච්චර මිනී මරලත් ඒකේ උනේ නැත්තේ මොකද්ද කුමක් නිසාද කියලා මේකේ හොඳ කරුණු කීපයක් අපිට මේකේ ඒ ප්‍රශ්නේ අනුසාරයෙන් ගන්න තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා ආනන්තරී පාප කර්ම කියලා කර්ම පහක්. ඒ තමයි මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ලේසල වීම, සංඝ වේදේ. මෙන්න මේ එක කරුණක් හරි වුණොත් අතරක් නැතුව නිරේට යනවා. ඒ කියන්නේ එයාට වෙන එයාට මොකක්වත් මේ ඒ කියන්නේ එයාට කිසිම ඉඩ කඩක් පුංචි ඉඩක්වත් නැහැ ඒකෙන් ගැලවෙන්න. එතකොට අහිංසක අඟුලිමාල් කෙනෙක් වෙලා යාළුවන්ගේ කීමට ඒ ඇති කරගත්තු ඒ ගුරුවරයා ඇති කරගත්තු වැරදි අදහස නිසා මෙයා ක්‍රමක්‍රමයෙන් භයානක තැනකට යන්න ලෑස්ති පිට හිටියා. ඒ කියන්නේ මව් මෙයා හොයාගෙන ඉන්න වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ මේකට මැදිහත් වුණා නේ උන්වහන්සේ දැක්කනේ මෙයා මේ පාරමී ධර්ම සම්පූර්ණ වෙච්ච කෙනෙක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේව දැකලත් උන්වහන්සේවත් මරන්න ඕනේ කියලා අදහස් කරගෙන කඩුවක් අරගෙන පැනුවනේ. ඒතර චේතනාවල් මෙයා රැස් කළා තියෙනවා. නමුත් ඒක ආනන්තරයේ පාප කර්මයක් බවට පත් උනේ නැහැ. අපි මේක ඉස්සල්ලාම නිවැරදි කරගන්න ඕන එකක්. මොකද නැත්තම් හිතයි චේතනාවත් කර්මය නෙමෙයි කියලා. ඒ කියන්නේ චේතනාව කර්මයයි. නමුත් ඒ චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනා පහල කොට කයෙන් වචනේ මනසින් කර්ම කරයි. ඒතර මෙයා චේතනාව පහල කළා කඩුවත් අරගෙන පස්සෙනුත් පෑන්නුවා නමුත් මෙයාට ඒක ඉෂ්ට කරගන්න බැරුව ගියා. ඊට පස්සේ ඔන්න අඟුලිමාල රහතන් වහන්සේ වෙලා ඒ පළදුනේ නැහැ කියලා මෙයා කියන කතාවේ මම හිතන්නේ එහෙම නෙමෙයි වුනේ පළ දුන්නා. කොහොමද පළ දුන්නේ? කොහෙටවත් ගහන ගල අඟුලිමාල රහතන් වහන්සේට වදින්නේ. ඒ ගහකට මිනිස්සෙක් ගහනකට පළතුරු කඩන්න හරි පොල්ලක් ඒ කිට්ටුවෙන් උන්වහන්සේ වඩින වෙලාවක් තමයි. උන්වහන්සේ ගොළුවට තමයි වදින්නේ. සමහර දවස්වලට පාත්‍රයේ බිඳගෙන ඔළුව පුපුරලා ලේ හලාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේට කියනවා පින්වත් බ්‍රහ්මණය ඉවසන්න. ඔබ මේ මේ ජීවිතයේ පමණයි ඔබට මේ විපාක දෙන්නේ. ඔබට ධර්මයේ නොලැබුණා නම් ඔබ බොහෝ කල නිරේ උපදින කෙනෙක් කියනවා. මේ සිදුවෙච්ච දේවල් අනුව. ඒ නිසා බ්‍රාහ්මණය ඉවසන්න ඔබ මේ සසරින් එතෙර වූ කෙනෙක් කියනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා උන්වහන්සේට ඒ විදිහට පළදෙන්නේ. සමහර අවස්ථාවල් තියෙනවා අපේ මයි මිනිස්යන්ගේ ජීවිතවල අපිට පේනවා ඒ තව කාටවත් ගහන එකක් තව කෙනෙකුට වදිනවා. මේ අහගෙන කෙනෙකුට හර්ධරයට වාජනය වෙනවා. ඊළඟට මේ සමහර අවස්ථාවල් අපි දැකලා තියෙනවා මේක ළමයෙක් මම දැක්කා පත්තරයක තියෙනවා ඒ ළමයි සෙල්ලම් කරන්න ගිහිල්ලා තාප් එක මේ හොරා පොලිස් සෙල්ලම් කරන්න ගිහිල්ලා තාප්පෙන් පැන්නා අනිත් පැත්තට. පයින්කට එහා පැත්තේ වත්තේ තිබුණා මේ කොන්ක්‍රීට් කණුවකට දාන යකඩ කූරක්. යකඩ කූරට පැන්නේ. හීල් කරගෙන ගියා. ඉතින් මේ වගේ අපිට හිතන්න බෑ මේ කර්මාණු රූප වෙන රටාව. දැන් වෙලා තින්නේ ඒක දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේ කොහොම හරි කර්මෙන් ගැලවුණා. ඊළඟට මේ ඒ නිසා මේ අපිට මේ මුගලන් මුගලන් මහරහතන් වහන්සේට අපි ගත්තත් උන්වහන්සේගේ ජීවිතේ අන්තිමට උන්වහන්සේ බැලුවනේ එක වතාවක් උන්වහන්සේ යතුරු සුදුරෙන් තමයි උන්වහන්සේ එළියට වැඩි. ඊළඟ වතාවේ වහලේ උඩින් තමයි උන්වහන්සේ එළියට වැඩි. ඊළඟට කල්පනා කළා උන්වහන්සේ නෑ මේක විපාක දෙන එකක් මේක පස්සෙන් ආපු එකක් මම මේකට මොණි දෙනවා කියලා හුරු වට කරන් ඉන්න වෙලාවේ උන්වහන්සේ කුටිය දොර ඇරලා ඇවිල්ලා අතුලින් වාඩි වුණා. උන්වහන්සේ තිය අදිෂ්ඨානයකට ගත්ත භාගතුන් වහන්සේ බෑ නොදැක මම පිරුණම් පාන්නේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ ගැට කුඩු වෙන්න කුඩු වෙන්න ගහලත් අර උන්වහන්සේ 이르දිපාද වැඩලා තිබිච්ච බලය නිසා අර අදිෂ්ඨාන බලය නිසා ශාරීරියේ 이르දි බලයෙන් ප්‍රകൃතිමත් කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට වඩින්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා මේවෙන් අපිට අපි අපි තේරුම් ගත යුත්තේ මේ කර්ම විපාක දෙන ආකාරයයි. එතකොට අපි විශේෂයෙන්ම මේ කර්මයෙන් ගැලවෙන්න නම් අපි කළ යුත්තේම හොඳ සිහියෙන් ඉඳගෙන මේ මෛත්‍රියෙන් වාසය කිරීම. මොකද මෛත්‍රියෙන් වාසය නොකොට මේකෙන් බේරෙන්න ක්‍රමයක් නෑ නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ ස්වභාවය තමයි මේ එකිනෙකාට තේරුම් ගන්නවට වඩා එකිනෙකා නිකන් අභිභායන්න කල්පනා කිරීම. ඉතින් මේ නිසා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් යන තේරුම් ගන්න ආස කෙනෙක් තේරුම් ගත්තට පස්සේ වැඩිපුර කරන්න ඕනේ තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගෙන නිස්සද්දව තමන්ගේ ගමන යන්න මහන්සි ගෙනිල්ලයි. දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ නම බුද්ධ වැඩසටහනොත් අපි යන්න ඒ බඳු අයට උදව් කරන්න තමයි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ගත්ත දැන් අපි කිව්වේ සතර සතිපට්ඨාන ගැන. දැන් සතිපට්ඨාන ගැන කිව්වොත් එහෙම දැන් සතිපට්ඨානයේ තියෙනවා අපි ගත්තොත් ආනාපාන සතිය. එතකොට මේ ආනාපාන සතිය නීවරණ ධර්ම ප්‍රහාණය කරන එකක්. ඊළඟට අසුබ නීවරණ ධර්ම ප්‍රහාණය කරන එකක්. ඊළඟට ධාතු මනසිකාරය නීවරණ ප්‍රහාණය කරන එක. දැන් ආශ්වාස ප්‍රශ්වාස ගැන හොඳට අවධානයෙන් ඉන්න වෙලාවට හරිය විදිහට හිටියොත් එයාගේ පංච නීවරණයටපත් වෙනවා. ඊළඟට අසුබ භාවනාව හරි විදිහට යා බුද්ධ දේශනා විදිහට කළොත් පංච නීවරණයටපත් වෙනවා. ඊළඟට සතර ධාතු කර්මස්ථානේ හරි විදිහට කළොත් බුද්ධ දේශනාව ආනෝ ධාතු මනසිකාරය හරි විදිහට කළොත් ඒ හැම එකකින්ම පංච නීවරණ පෝෂණය වෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ පංච නීවරණේ පෙන්වා දුන්නේ අකුසල රාශිය කියලා. මේ නීවරණේ කියලා කියන්නේ අපේ කුසල් මාර්ගේ වළක්වන නිසා, වනසා දමන නිසා. අකුසල රාශිය කිව්ව. දැන් අපිට පේනවා ද්වේෂය හටගත්තට පස්සේ සමහර අය කල්ප ගණන් මේ ද්වේෂය ඇදගෙන යනවා. <coughs> රාගෙත් එහෙම තමයි කල්ප ගණන් ඇදගෙන යනවා. ආයෙත් හිතාගන්න බෑ. පරිගන්න හිතුනාම මේ පරිගන්න විදිය අපිට හිතාගන්න බෑ. තමන්ගේ தત્ත්වය, තමන්ගේ තමන්ගේ තරම, තමන්ගේ වයස, තමන් ඉන්න ස්වභාවයවත් කල්පනා කරන්නේ ඒකත් මතක නැති යනවා. ඉතින් ඒ නිසා මේ මේ ඔක්කොම නීවරණ ධර්මයන්ගේ කුලප්පුවනේ. නීවරණන්ගේ ඇවිස්සීම. ස්වාමීන් එතන පොඩි තව පැහැදිලි කිරීමක් කරගන්න ස්වාමීන් වහන්සේ මේ දැන් අපි නීවරණ ධර්මයන් සතර සතිපට්ඨානයේ වඩවන වෙලාවට අපි ආනාපාන සතිය සහ මෛත්‍රී භාවනාව මේ අසුභ භාවනාව මෙවැනි දේවල් ගැන බලනකොට මේ නිමිත්ත කියන එකෙත් ඔය එතන තියෙනවා මේ නිමිත්තක් මතු කරගන්න ඕය කියලා. හැබැයි මේ මෛත්‍රී භාවනාවේදී එහෙම නිමිත්තක් නැහැ නේද? ආනාපාන සතියේ නිමිත්ත ආස්වාසයත් ප්‍රස්වාසයත් පමණයි. නැතුව මේ දෙයක් හටගන්නවත් පෙනීමක් ඒක අපි ඒක අපි ඒ විදිහට ගන්න ගියොත් ඒක බුද්ධ දේශනාවක පෙන්눔 කරපු නැති එකක්. දැන් මොකද හේතුව? දැන් අපි නිමිති ගැන අහුවා කියමු. අපි අහුවකම සමහර කෙනෙකුට නූලක් වගේ පේනවා, සමහර කෙනෙකුට ලයිට් එකක් පේනවා කියලා අපි එහෙම හිතනවා. එතකොට දැන් අපි භාවනාවට භාවනා කරන්න ඉස්සෙල්ලම ලැබිච්ච වැරදි උපදේශයක් කියලා මම කියන්නේ ඒකට. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අපි බුද්ධ වචනෙට ගෞරව කළා නම් ඔය අරුබුදිය ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිමිත්තක් කියන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් නෑ මෙහෙමයි මෙහෙම වෙන්න පුළුවන් එකක්. අපි කියමු මෙහෙම. බුදුරජාන් වහන්සේ විස්තර කරනවා ආනාපාන සතිය මෙන්න මේ විදිහට. කොහොමද විස්තර කරන්නේ? කය කායanusasana වඩන කැමති නැත්තා උජුං කායං පනිදාය පරිමකං සතින් උපට්ඨවිත කාය ඍජු කරගෙන භාවනා ආරමුණ. ඒ කියන්නේ ආනාපාන සතිය ගැන කියාපු කාරණේ සීය පිටුවාගෙන හොඳට අවධානය යොමු කරගෙන සෝ සතෝ ආස සති. එයා සීයෙන් උස්ම ගනි. සතෝ පස්ස සති සීයෙන් උස්ම හෙලයි. දීගං වා අසසන්තෝ දීර්ඝව ආස්වාස කරද්දී දීගං අසසාමිති පජානාති දීර්ඝව ආස්වාස කරන බව දැනගනින්. රස්සං වා අසසන්තෝ කෙටියෙන් හුස්ම ගනිද්දී රස්සං අසසාමිති පජානාති කෙටියෙන් හුස්ම ගන්න බව දැනගනින්. එතකොට අපිට පේනවා මේ අවධානයෙන් ඉන්න කෙනා තමයි දැනගන්නේ. දීර්ඝ හුස්ම ගන්න බව දීර්ඝ කෙටි හුස්ම ගන්න බව හෝ. ඉතින් ඒක දිගටම දිගටම දිගටම මෙයා මෙහෙම අවධානය යොමු කර කර යොමු කර කර ඉන්නකොට මෙයාගේ සිතේ අර ආනා මේ බාහිර දෙයට මෙයා යන්න තියෙන එක වීරියෙන් වළක්වගෙන ඉන්නකොට සමහර කෙනෙකුගේ හිතේ අර නීවරණ ධර්මයන් යටපත් වීම හේතුවෙන් නිකන් අර නිදිමත නැති දැන් අපිට සාමාන්‍ය මෙහෙම ඇස්වාගෙන හිටියත් මේ මේ මෙතන මේ ලයිට් එළිය නිසා අපිට නිදිමතක් එන්නේ ඒ වගේ දැන් සමහර විට ඇස්වාගෙන ඉන්නකොට අර නීවරණ ධර්ම යටපත් වීම හේතුවෙන් මේ ඇස් Taman ඉස්සරහ නිකන් එළියක් වගේ පේනවා. ඒසයි. ඒක සමහර කෙනෙකුට තමන්ගේ කර්මානුරූපව ඒක විශේෂ වෙන්න පුළුවන්. නැතු ඒක එනවාමයි කියන එක අනිවාර්යයෙන්ම ඒක නෙමෙයි. මොකද එතන කියනවානේ ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට මේ ඒක පැහැදිලිවම ඉච්චරෙන්නේ නැහැ දීප්තියක් නැහැ ඊට පස්සේ තව කරන්න කරන් දීප්තිය වැඩි වෙනවා. සමහර කෙනෙකුට තියෙනවා. ඒක ඒක ඒක එක එක්කෙනාගේ කර්මානුරූප වෙන එකක්. ඒක වෙලා තියෙන්නේ. මොකද මේ නිමිති මොකද සමහර පොත්වලත් මම දැක්කා කියලා තියෙනවා මේක නිමිත්තක් තියෙනවා. හැබැයි මෛත්‍රී භාවය නිමිත්තක් නැහැ. ඒක තමයි භාවය නිමිත්ත. අන්තිමට වෙන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව අපි අතහැරලා දාලා අපි නිමිති තියෙන ඒවා ඔය හොයනවා ඊට පස්සේ. අන්තිමට සරණ යන්න ඕනේ ධර්මයෙන් තමයි අපි අතහැරිලා යන්නේ. මොකද එකම සතිපට්ඨානයම තියෙන සමානව සමරවේ නිමිත්තන් දැන් දැන් බුදුරජාන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරලා තියෙන ඒක උන්වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ තැනක ලස්සන සිදුවීමක් තියෙනවා මේ රාහුල රාහුලයන් වහන්සේට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාදයක් කරනවා රාහුලය ආනාපාන සතිය වඩන්න කියනවා දැන් මේ රාහුල ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වඩන්න දන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද? කියලා අහනවා. දැන් ආනාපාන සතිය වඩන්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ එකපාරට ආනාපාන සතිය නෙමෙයි රාහුල ස්වාමීන් වහන්සේට කියන්නේ. අනිත්‍ය භාවනාව ගැන කියනවා. ඊට පස්සේ ආයි අන්තිමට ආනාපාන සතිය ගැන විස්තර කරනවා. එතකොට එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ සිහි මුලා වූ කිනාට ආනාපාන සතිය කියන්නේ නැහැ කියනවා. එතකොට අපට පේනවා මේ සිහිය පිහිටන ස්වභාවයෙන් යුතු කෙනාට තමයි ආනාපාන සතිය තියෙන්නේ. එතකොට අපි දන්නේ නැහැ අපට ආනා සිහිය පිහිටන ස්වභාවයෙන් යුතුද නැද්ද කියලා. ඒ නිසා අපි කවුරුත් ආනාපාන සතිය කළාට වරදක් නැහැ. මොකද අපිම කිරීමෙන් තමයි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අපි කියමු අපි දෙන්න දැන් මහත්ය මමයි භාවනා කරන්න යනවා. ගිහලා දැන් අපි දෙන්නම ආනාපාන සතිය වඩනවා කියමු දැන් මහත්යර ආනාපාන සතිය වඩිනා මට නැහැ. එතකොට මට ආනාපාන සතිය කිරි සද්ධාව නැති වුණොත් ආ මට වැටෙන්නේ නැහැ නේක මොකක්ද එහෙම හරියන්නේ නැහැ කියලා මම ආනාපාන සතියට ගැරෙව්වොත් මම ගැරෙවි ධර්මයට වෙනවා. ඉතින් එහෙම නැතුව අපි තේරුම් ගන්න ඕනේ මහත්යට ආනාපාන සතිය පිළිටන්න මහත්ය කරපු යම්කිසි පිනක් ඒක උදව් වුණා. ඒ නිසා අර එතනදී ඒ වගේ අර බුදුරජාන් වහන්සේ වදාළ දේශන සමහරට මම ඊට පස්සේ අපි කිව්ව මොන්න මම ධාතු මනසිකාරය විමසන්න ගන්නවා. දැන් මට හොඳට ධාතු මනසිකාරය විමසන්න පුළුවන්. මම දැන් මහත්යට කරගන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. එතකොට අපිට තියෙන්න ඕනේ ධර්ම ගෞරවය ඒ උපදේශ දෙකම සමාන ගරුත්වයෙන් පිළිගැනීමට. ඒ සමාන මොකද හේතුව භාගතුන් වහන්සේගේ අවබෝධය අපි විශ්වාස කරනවානේ. ඒ සද්ධාති තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේගේ අවබෝධය අදා ගැනීම ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව තිබ්බොත් තමයි අපිට මේක අවුලක් නැතුව යන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ආනාපානසතිය කරනකොට දැන් සමහර කෙනෙකුට ආනාපානසතිය කරගෙන යනවා. ළඟට අපි කියමු යාට ඔන්න පොඩි පිච්ච මල්ලක් වගේ. එයාම දැන් හුස්ම පාර හැදීට මෙයාට හිතට නූලක් පේනවා කියමු. දැන් එයා ඔන්න නූල දැන් එයා ඉස්සෙල්ලා හිතට යොමු කරේ ආනාපාන සතියයි. ආනාපාන සතිය තුල සිත එකඟ වීම තුල තමයි යට නූල තෙවුනේ. පස්සයා කරන්නේ නූල අල්ලන්න යනවා ආනාපාන සතිය අතහැරලා. ඔන්න භාවනා ආයෙ කඩාගෙන වැටෙනවා. එතන කියන්නේ සෝනස් එතකොට ආස්වාස් ප්‍රාස්වාස් කිරීම ගැන ඒක තමුන්ට තේරෙන්නෙත් නෑ ඒක තමුන් එකෙන් ඉවත් වෙලා නිමිත්තට තමයි යන්න ඕනේ කියලා. නෑ එහෙම යන කාලයක් එනවා කෙනෙකුට ධ්‍යාන මට්ටමට එද්දී. ධ්‍යාන මට්ටමට එන්නේ නැත්තම් ඒක වෙන්නේ ධ්‍යානයත් හැමෝටම එක විදියට වෙන්නේ සංයුත නිකායේ තියෙනවා ධ්‍යාන සංයුක්තිය කියලා. ධ්‍යාන සම්බන්ධයෙන් ඒක තියෙනවා මහණෙනි සමහර අයට ධ්‍යාන නිමිත්ත ඇති වෙනවා. ධ්‍යානෙට යන්නේ නැහැ කියන. එතකොට සමහර අය ධ්‍යානයේට යනවා. නමුත් වේගෙන් සමවදින්නේ නැහැ කියනවා. ඉතින් මේ වගේ අර ලෝකේ අපි එක එක්කෙනාගේ තියෙන නානත්ත්‍යකාය නානත්ත් සංඤ්ඤේ ස්වභාවය මත මේවා එකම විදිහට සිද්ධ වෙන්නේ දැන් අපි කියමුම දැන් කෙනෙක් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය මුදෙට ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ඒකෙම යද්දි දැන් එයාට ආස්වාස ප්‍රස්වාස පහසුවෙන් මෙනෙහි වෙනවා කියම නූලක් දිහා බලාගෙන හිතට හිතට නූලක් පේනවා කියමු. දැන් නූල දිහා බලාගෙන පහසුවෙන් මෙනෙහි කරනවා. තව කෙනෙකුට කියන ඔයා ආනාපාන සතිය කරන නූලක් පේනයි. එහාට ඒක වෙන්නේ <laughs> මේ පිළිබඳ ලොකු ඔය ආරවුලක් තියෙනවා මේ ධර්මඥානීය අධිකම නිසා ඇති වෙන ප්‍රශ්න. මොකද පොත්පත් පතා මේ නිමිත්ත වටා ලියලා තියෙනවා මේ නිමිත්ත වටා ලියපු පොත්වල පැටලෙනවා මිසක් බුද්ධ වච්ච බුද්ධ වචනේ හරියට ඉගෙන ගන්න නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බුද්ධ වචන හොඳට ඉගෙන ගත්තාම බුද්ධ වචනේ මම තමයි යාගේ මාර්ගෝපදේශකයා. එතකොට බුද්ධ වචනේ තමයි අපි සරණ යන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැමතැනම දේශනා කරනෝනේ මහණෙනි ධර්මයේ සරණ යන්න ධර්මයේ සරණ යන්න වෙන කෙනෙක් සරණ යන්න එපා වෙන දෙයක් සරණ යන්න එපා කිය කී. එතකොට ඒ කියන්නේ ඒකනේ. දැන් කාලයක් ගියාට පස්සේ ධර්මයේ ප්‍රගුණ කරන කරන හදන එක්කෙනා එයාගේ අත්දැකීම ඉස්මතු කරන්න හදනවා මේක මේ විදිහට වෙනවා කියලා. සමහර ඇත්ත ඒක ඒ විදිහට යාට වෙනවා ඇති. ඒක අනිත් එක හැමතෙම නොවෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ දෙන්නටම ගැලපෙනවා අර බුද්ධ වචනේ. මොකද ඕක තවත් එකතුල් කරලා දෙනවා අර විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ <laughs> කියනකොට මේ නූල දැක්කම හරි මොකක් හරි නිමිත්තක් හරහා තමයි ප්‍රීතිය එන්නේ කියලා. විතක්ක ਵਿਚාර මහත්ය හැමතිස්සෙම තියෙන එකක්. දැනුත් මේ විතක්ක ਵਿਚාර තියෙනවා. විතක්ක ਵਿਚාර නැතුව අපි කොහොමද මේ කල්පනා කරන්නේ? හිතන්නේ. ඒ නිසා දැන් මේ පළවෙනි ධ්‍යානයේ ආවට පස්සේ එයාට පංච නීවරණයන්ක හිත පංච නීවරණ හිත යන්නේ නැතුව අර විතරක ਵਿਚාර සමාධි අරමුණේ පවතින නිසා ඒක ධානාංගයක් වෙන්නේ. ඒ විතර එතකොට එයා ඒ විතරක පාදක කරගෙන ඒ ධානය පුරුදු කරලා ඊට පස්සේ එයාට ප්‍රශ්නේ වෙන්නේ විතරකමයි. ඊටසේ විතරක නැතුව හිතන්න පුරුදු වෙනවා. ඊටසේ විතරක ਵਿਚාර සංසිඳවපු දෙවන ධානයට යන්නේ. මොකද ඒක සවනස පොඩක් කරන්න කියන්න පුළුවන් නම් මේ විතක්ක ਵਿਚාර කියන එකත් අපේ දැන් විතක්ක ਵਿਚාර කියලා කියන්නේ අපි මනසින් යම්කිසි දෙයක් ගැන කල්පනා කිරීම. දැන් අපි හැමෝම අපේ අපේ සාමාන්‍ය කුඩා අවදී ඉඳලා අපි හිතන්න පාවිච්චි කරන දෙයක් තමයි වචන. මේ වචන ආශ්‍රයෙන් අපි හැමතිස්සෙම අපේ කල්පනාව උඩනගනවා. දැන් අපි හොඳම හොඳ උදාහරණයක් කියන්නේ දැන් ඔන්න මහත්තයා මාත් එක්ක කතා කරනකොට මහත්තයා සිංහලෙන් හිතන්නේ. දැන් මහත්තයා ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ගියොත් සිංහලෙන් හිතන්නේ නැහැ. මහත්තයා ඒකට ඉංග්‍රීසියෙන් හිතන්නේ. මොකද ඉංග්‍රීසියෙන් හිතන්නේ නැතුව ඒ ඒ වචනේ එන්නේ නැහැ. දැන් මම හින්දියෙන් කතා කරන්න ගියොත් මම හින්දියෙන් හිතන්න ඕනේ. එතකොට හින්දියෙන් ඉන්නේ. එතකොට අපිට තේරෙන මේ විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේ අපේ අපේ මනසේ මේ වචන හසුරුවා ගැනීම පිණිස තියෙන ස්වභාවයක්. එතකොට මේක ඒකයි බුදුරජාණන් වහන්සේ මේකට වචී සංස්කාර කියන්නේ. එතකොට මේ වචී මේ වචන හසුරුවා ගැනීම තියෙන ස්වභාවය ඕලාරික එකක්. ඒ කියන්නේ යම්කිසි ප්‍රාථමික එකක්. එතකොට මේකෙන් තමයි අපි හැම එකම පාවිච්චි කරන්නේ. දැන් ආනාපාන මෛත්‍රී භාවනා කරද්දි දැන් මට මොන ගහලා තියෙනවා සමහර යෝගින් මෛත්‍රී භාවනා කරද්දි මේ ආලෝකය ඇති වෙච්ච. එතකොට අපිට ඒක අපිට කියන්න බෑ මෛත්‍රී භාවනා ආලෝකය ඇති වෙන්නේ නැහැ කියලා. ඒතර නිමිත්තක් නැහැ කියන්නේ. නිමිත්ත නැහැ කියන්න බෑ එතකොට. ඒ නිසා ඒවයි දැන් ඒ ඒ යෝගියා මට කිව්වේ නැත්තම් ඒක මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා අපිට ඒගොල්ල ඒ පුද්ගලික අත්දැකීමක් බුද්ධ වචනේ කරගත්තොත් අන්න ඒක තමයි අරුබුදේ වෙන්නේ. ඒතර පුද්ගලික අත්දැකීම පුද්ගලික අත්දැකීම හැටියටම අපි හඳුනා කර පැත්තකින් තියන්න ඕනේ. ඒතර බුද්ධ වචනේ බුද්ධ වචන හැටියට හඳුනාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් බුද්ධ වචනය පුද්ගලික හැඟීම දෙකම පටලවා ගන්නවා. පටලවා ගත්තට පස්සේ බුද්ධ වචන ඉස්මතු කරාම බුද්ධ වචන ප්‍රතික්ෂේප කරනවා. අර පුද්ගලික මතය ගන්න ඕනවට. ඉතින් මේක අද වෙන එකක්. මොකද පොත්පත් වලත් හුඟක් වෙලාවට මේ ගැන සඳහන් ආර්බුදේ තියෙනවා. ආර්බුදේ තියෙනවා. ඒක කියලා තියෙන විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ දැන් ඒක බුද්ධ වචනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා පළවෙනි ධ්‍යානය ගැන තියෙන කොහමද? උන්වහන්සේ උන්වහන්සේ විච විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විවරති. ඒකේ තියෙනකො එතකොට විවිච්ඡේව කාමේහි ඒ කියන්නේ ආස කරන දේවල් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවට යන්නේ නැහැ හිත. එතකොට ඒකෙන් වෙන් වෙලා. විවිච්ඡේව අකුසලේහි ධම්මේ. ඒ ඒ වෙලාවට එයාගේ හිත අකුසල ධර්මයෙන් වෙන් වෙලා. විවිච්චේ කාම විචාකුස අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විචාරක සහිත විචාර සහිත විවේකජං විවේකයෙන් හටගත් ඒ කියන්නේ පංච නීවරණය අයින් වෙච්ච ගමන් හිතේ ලොකු විවේකයක් තියෙනවා ඒ විවේකයෙන් හටගත් පීතිසුඛය තියෙනවා ඒහි සවිනාස ඔව් ඒ විවේකයෙන් දැන් ඒ පංච නීවරණය යටපත් වෙච්ච ගමන් යටපත් වෙච්ච ගමන් තියෙන විවේකයේ තුල තියෙන ලොකු හිතේ ප්‍රීතියක් එනවා ඒ ප්‍රීතියෙන් ඇ සැපයක් විඳිනවා. ඒ සැපේට පැමිණ වාසය කරනවා. එතකොට ඒක තමයි ධානාංග පහ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඉතින් මොකද ඒකාග්‍රතාවත් එක්ක තමයි ඒක තියෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවය. ඒක ඒතර හැබැයි ඒක උපක ඒ වගේ එකකට යන්නේ සතිපට්ඨාන වැඩුණොත්. සතිපට්ඨාන. සවනස අවසර සවනස මේ දුරකථන මෙතුමක් තියනවලු කිරිවත් ගොඩෙන් අපි යමු. කතා කරන්න. මම කිරිවත් ගොඩේ ඉරියටින් නම මහත්මයාගේ නම මට අපේලස්සයින්හසගෙන් දැනගන්න තියෙන්නේ ද ආනන්තර පාප කර්මයක් කරපු කෙනෙක්ට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්ද කියලා සංඝන්ත. මොකද දැන් අර මුගලම් මහරහතන් වහන්සේ කියනවානේ ඒක ආත්මික අම්මයි තාත්තයි දෙන්නව එයාගේ භාර්යාවත් එක්ක එකතු වෙලා කැලේට එක්කරගෙන ගිහිල්ලා ගහලා මැරුවා කියලා. එතකොට අම්මයි තාත්තයි මරපු එක කියන්නේ ආනන්තරි පාප කර්මයක් නම් උන්වහන්සේ හරස්කේටපත් වුණා නේද කියලා මට ඒකයි කියලා ගන්නවා. හරි. බොහොම පිං පදුනේ වෙතනේ. එතකොට මේ මේකට තමයි දැන් ඒතුමිය අහපු ප්‍රශ්නෙට කියන්නේ අපි ධර්මයේ පටලව ගන්නවා කියලා. මොකද අහනදී සිහියෙන් ඇහුවේ නැත්තම් පැටලෙනවා. දැන් ආලන්තේ පාප කර්මී ආනන්තරීය කියන වචනේ අපි තෝරගත්තා. තෝරගත්තේ තෝරලා දුන්නේ මම අතරක් නැතුව නිරේට යනවා. ඒ යම් ආත්මයක යමක් ආනන්තරී පාප කර්මයක් වුණාද අපි කියමු යම් ආත්මයක අපි අපික මේ ජීවිතේ කෙනෙකුගේ ඇතේ මව මරුණා එක්ක පියා මරුණා එක්ක රහතන් රහතන් වහන්සේ නමක් ඝාතනය කළා එක්ක දුෂ්ට සිතින් භාග්‍යතුන් වහන්සේගේ ලේසිය ලැබුවා එක්ක සංඝ බේද කළා කියන්නේ එයාට අතරක් නැහැ ඒ කියන්නේ එයාට ආයේ පුංචි වෙලාවක්වත් නැහැ මරණේ මත්තේ දුගතියට නොයා සිටින එයා කෙලින්ම නිරය යනවා ඒ වගේම බුද්ධ දේශනාවේ තියෙනවා මේ ආනන්තරික සමාධිය කියලා එකයි. සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝ නවිජ්ජති. එතන ආනන්තරික සමාධිය කියන්නේ අරහත් ඵලය. ඒ අරහත් ඵලය හා සමාන සමාධියක් ලෝකේ නැහැ කියනවා. එතකොට දැන් මෙතන ආනන්තරික කර්ම කියන්නේ ඒක අතරක් නොතබා විපාක දෙන නිසා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඊතා ඈත අතීතයේ එක්තරා අවස්ථාවක වුණා. එතකොට හතරක් ප්‍රති විපාක විපාක විඳලා උන්වහන්සේ නිරේ ගියා. එතකොට දැන් මේ උපාසිකාව පටලවා ගත්තේ ඒක මේ ජීවිතයේදී ඒ විදිහටම විය යුතුයි කියලා. දැන් මේ ජීවිතයේදී එහෙම එකක් නැහැ. ඉතින් මේ ජීවිතයේදී ඒ ඔක්කොම විපාකත් විඳලා ඇවිල්ලා ඒ ඉතුරු ටිකක් නේ තිබුණේ. ගෙවෙන්න ගෙවෙන්න ඡේවෙන්න තිබිච්ච ටිකක් නේ තිබුණේ මොකද හේතුව විපාක දෙන ස්වභාවය කම්ම විපාක කර්ම විපාක දෙන ආකාර තුනක් තියෙනවනේ දිට දම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරි වේදනීය එතකොට අපරාපරි වේදනීය වශයෙන් තිබිච්ච ඉතුරු ටික තමයි එතකොට මුගලන් මහරහතන් වහන්සේට අරහත්ත්වයට ඒක අදාළ වුණේ නෑනේ පංචානන්තරේ කර්මය එකක් හරි වුණොත් එයාට සෝවාන් වෙන්නත් බෑ සකදාගාමි වෙන්නත් බෑ අනාගත සෝවන් වෙන්න බැරි නම් ඉතින් උත්තරිය කොහෙද බෑනේ. ඉතින් මොකද කතා කරලා වැඩන්නේ නෑනේ. ඒ නිසා අර අහන එක හරියට නිරවුල් කරගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකම තමයි සොයනස අපිත් අර මම හිතන වැසාරන මුලදීත් අපි කිව්වේ ඔය සාධාරණත්වයේ ඊටවීමත් අපි කර්මයක් කියලා අපි ඔක්කොමලා හිතන්නේ එහෙම මොකද <laughs> සාධාරණ වෙච්ච නැති ගම මේ කර්මය කියලා. දැන් කුටිම කියන්නේ මහත්ය සමහර අය ඔන්න ධර්මයේ ප්‍රගුණ කරනවානේ. ධර්මයේ හොඳට අපි කොහොම ඔන්න පන්සල් ගන්නවා. ඊට පස්සේ ඔන්න භාවනා කරන දාන දෙන මොකක් හරි පෙර ආත්මයක කර්ම විපාකයක් පළ දෙනවා. ඒ කියන්නේ අකුසල විපාකයක්. පළ දීලා මෙයාට මොන හරි කරදර ගොඩක් එනවා කියමු. මෙයා හිතනවා මම මම මේ සීල් සමාදන් වෙච්ච කෙනෙක් මම ධර්මයේ හැසිරෙන කෙනෙක් මම භාවනා කරන කෙනෙක් මට මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි මේක වුනේ. ඒවත් තියෙන අවස්ථාව. කියලා ඊට පස්සේ Taman ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීමමයි නැති කරගන්නේ. මේක සසරේ ස්වභාවය කියලා හිතුවා නම් එයාට තවත් ධර්මයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අර ගොඩක් දුරට මේ දුක් විඳින්නේම සක්කාදිට්ඨිය නිසා. සක්කාදිට්ඨිය. ඒකයි වෙලා තියෙන්නේ. සෝනස් මං හිතන්නේ මේක මං හිතන්නේ කල් වෙලාව තව අපිට මේ තියෙනවා මේ මේ මේ පිළිබඳව අපිට මේ කතා කරනවා නම් කොහොමද මේ චේතනාව සහ ක්‍රියාව මේ පිළිවෙල දැන් සෝයනස් පොඩ්ඩක් හිතන්නට ආවම මේකයි මම පොඩ්ඩක් එහෙම බැහැර වෙලා නිමිත්තක් ගැන කතා කරා සෝයනස් මොකාර මේ අඟුලිමාල ඔව් මේ මේ කතාව වස්තු ආශ්‍රයෙන් සොයනස කිව්ව චේතනාව වුණා. හැබැයි ක්‍රියාත්මක වුන්නේ නැහැ ඒ දේ. එතකොට චේතනාව සහ ක්‍රියාව අතර සම්බන්ධතාවය සහ ඒ කොහොමද අපි මාතික මහත්ය ලස්සන සිදුවීම් ටිකක් තියෙනවා. බුදුරජාන් වහන්සේගේ කාලේ ඒක තාත්තයි පුතයි පැවිදි වෙලා හිටියා. එතකොට ඒ යම්කිසි මම හිතන්නේ පොලිමේ වඩින ඒක මොකක් හරි කාරණයකදී පුතා තාත්තා පොඩ්ඩක් යන්නකෝ ඉක්මනට කියලා මොකක් හරි අතින් තල්ලු කළා. තාත්තා වැටුණා. අපවත් වුණා. තාත්තානේ. එట్లా අපවත් වුණා. දැන් එතකොට කරුණු දෙකයි නේ. දැන් සාමාන්‍ය සම්මතින් ගත්තොත් එහෙමනේ ආනන්තරීය පාප කර්මිකුත් වගේ වගේ. ඊළඟට විනයෙන් ගත්තොත් පරාජිකා. ඒ ආයතිනේ ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයට. මනුෂ්‍යඝාතනේ. මනුෂ්‍යඝාතනේ. එතකොට බුදුරජාන් වහන්සේ ළඟට මේ පණිවිඩය අරගෙන ගියා මේ වික්ෂුවම ගෙනිච්චා. භාග්‍යතුන් වහන්සේ මම මෙහෙම පියාව තල්ලු කළා. මේ මේ මෙහෙම වැටුණා අපවත් වුණා භාග්‍යතුන් වහන්සේ මම පරාජිකා වුණාද කියලා ඇහුවා. වික්ෂුව ඔබට ඒ තල්ලු කරන්න ඇතුළත චේතනාව මොකද්ද කියලා ඇහුවා. අනේ මට කිසිම මේ මරණ චේතනාවක් ප්‍රාණඝාත චේතනාවක් තිබුණේ නැහැ කිව්වා. වික්ෂුව ඔබට ආපත්‍යක් සිදු වෙලා නැහැ කිව්වා. තව දැනක ඒ වගේ වයසක හාමුදුර කෙනෙක්ව අනිත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වෙලා අසනීප වෙච්ච කෙනෙක්ව නෑවුවා. නෑවුවාම උන්වහන්සේට සීතල ඉසන්නේ හැදිලා අපවත් වුණා. ඊට පස්සේ අර භික්ෂුන් වහන්සේ හොඳටම බය වුණා. අනේ අපි දැන් පරාජයක වුණා වද්ද. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි අසවල් භික්ෂුව මේ නෑවුවා. උන්වහන්සේ අපවත් වුණා. අපිට මුකුත් ආපත්‍යක් වුණාද කියලා ඇහුවා. ඇහුවා මේ මහණෙනි ඒ භික්ෂූන් ආවද්දී ඔබේ චේතනාව මොකද්ද කියලා. අනේ භාග්‍යතුන්ස අපිට මේ අපවත් කරන චේතනාව නම් තිබුණේ නැහැ. මුකුත් වෙලා නැහැ කියලා. ඊට පස්සේ තව භික්ෂූන් පිරිසක් තව ආයසක කෙනෙක් වරගෙන නෑගුවා. මෙයාව නෑගුවොත් සන්නේහිදීලා අපවත් වෙයි කියලා හිතලා. අපවත් වුණා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අස්වලා අපවත් වුණා. අපි නෑගුවා. එතකොට හිතුන චේතනා මොකද නැහැවුවොත් අපවත් වෙයි කියලා හිතුණාද? ස්වාමීනි එහෙම හිතලා කළේ කියලා. පරාජිකා කිව්වා. එතකොට අපේ චේතනාව හොඳටම තේරෙනවා නේ? ඒ සර්. හොඳට විග්‍රහ කරගන්න පුළුවන් චේතනාව අවශ්‍ය. චේතනාව කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඒක හරියට අපි තේරුම් ගත්තොත් මේ අපිට මේ කොච්චර භයානක ස්වභාවයකින්ද මේ සිහිය පිහිටවන්නේ නැති සම්මාදිට්ඨිය නැති මේ කර්ම කර්මඵල පිළිබඳව විශ්වාස කරන්නේ නැති එක්කෙනා කොයිතරම් භයානක ගමනක යනවාද කියලා තේරුම් ගන්න මේ සිදුවීම් හොඳටම අපිට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ ලොකු විස්තරයක් අපිට පැහැදිලිව පේන තියෙනවා. ඒක ඒ නිසා ඒ ඒවෙන් අපි මෙවන් මෙවන් තේරුම් ගන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙලා. දැන් අපි ගත්තොත් දැන් මේ අපි ගත කරන්නේ ගෞතම බුදුරජාන් වහන්සේගේ යුගයනේ තාම තියෙන්නේ. උන්වහන්සේ යම් බෝධියක් සෙවණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද ගුරු උපදේශ රහිතව ඒ බෝධිනහස තමයි අපි වඳින්නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට තමයි බුදු පූජා පවත්වන්නේ. උන්වහන්සේගේ ධර්මය තමයි අපිට තියෙන්නේ. දැන් මේ අපි පැවිදි වෙලා ඉන්නේ උන්වහන්සේගේ ශාසනය. ඉතින් එහෙනම් දැන් තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඉතින් මේකේ උන්වහන්සේ දේශනා කරපු දේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒක ඔස්සේ දැන් චේතනාව ගැන මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරපු ඉස්තර විභාග කරපු ආකාරය බලද්දී හරි පැහැදිලි අපිට මේ චේතනාව කොහොමද වැඩ කරන්නේ කියන එක. එහෙම නැතුව දැන් පුද්ගලෙක් දැන් දැන් බලන්න අතනදී අර එකම ක්‍රියාව එක ස්වාමීන් වහන්සේලා පිරිසක් එක වයසක හාල් කෙනෙක් නෑවුවා හිතේ තිබුණ සුවපත් කරන්න. මොකුත් උනේ නෑ. අනිත් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා නෑවුවා අපවත් වෙයි කියලා හිතාගෙන ඔක්කොම පාරාවක. එතකොට ඒ චේතනාව තමයි ඒකට ගාන්ටි කියන්නේ නේ. ඒත් ඒ නිසා මේ චේත ඊළඟට දැන් මෙහෙම වුණාම සමහර කෙනෙකුට තියෙනවා මේ නීවරණයන්ගේ විචිකිච්ඡා බහුල චරිත. ඒ කියන්නේ විචිකිච්ඡා පුංචි දෙයි සැක කරන චරිත තියෙන මට හම්බෙලා තියෙනවා. දැන් සමහර විට දැන් එක එක චේතන හටගන්න අකුසල චේතන. හටගන්නකොට සමහර අය එකපාරට බයටපත් වෙනවා. අනේ මට මේ අකුසල් හටගන්නවා නේද කියලා. ඒකෙදි කරන්න ඕනේ ආ බය හටගන්න එක නෙමෙයි. එයා තමන් පිළිබඳ යම්කිසි තමන් පිළිබඳ තම ස්වයං ਵਿਚාරයක් අවශ්‍යයි ධර්මාර්ගය යන එක්කෙනාට. ඒ ස්වයං ਵਿਚාරයක් අවශ්‍ය කියන එක තේරුම මේකයි. දැන් අපි ගත්තොත් අපි ගම්මු අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතෙම. දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ කියලා හරියාකාරව විස්තර නොදැන ශ්‍රමණේ ඔහම හිටින්න කියලා කඩුව කරගෙන පන්නගෙන ගියානේ මරන්න හිතාගෙන. අන්තිමට ඉතින් භාග්‍යතුන් වහන්සේ 이르දි බලෙන් ඒක මැඩපැවැට්ටි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ <clears throat> හිමින් වඩිනවා දැන් මෙයා දුවනවා දුවනවා මෙයාට හති. ඊට පස්සේ කියන ශ්‍රමණේ හිටින්න කියනවා. එතකොට කියන භාග තරුණේ මම මම ඉන්නව නැවතිලා මම ඉන්නේ ඔබ ඔබ නවතින්න කියනවා. එතකොට කියනවා ඔබ නවතින්නේ දැන් එතකොට මේ අඟුලිමාල කල්පනා කරනවා මේ මේ හිමින් යන ගමන් නැවතිලා ඉන්නේ කියලා මෙයා කියන්නේ. මම දැන් මෙයාම බොරුවෙන් චෝදනා කරනවා කියලා කියන ශ්‍රමණය ඔබ ඇවිදින ගමන් නැවතිලා සිටින්න කොහොමද? කියලා අහනවා. මම මේ දුවන ගමන් නැවතින්න කියන්නේ කොහොමද කියලා අහනවා. එතකොට කියනවා මේ තරුණය මම සියලුම සතුන්ට හිංසා පීඩා කරන නවත්තපු කෙනෙක්. ඒ නිසා මම නැවතිලා ඉන්නේ කියලා. එතකොට තමයි මෙයාට සිහිය උපදින්නේ. ඒ වචනේත් එක්ක. ඊට පස්සේ මෙයා භාග්‍යතුන් වහන්සේ මා කෙරේ කරුණාවෙන් වැඩි කියලා අර මාල ගලවලා වීසි කළා කඩු වීසි කළා සමාවර්ගන ධර්මාගයට එනවා. දැන් වැදගත් කාරණේ මේක දැන් මෙයා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේගේ යටතේ මෙයා වාසය කරනවා. දැන් මෙයාට සිතවිලි පහළ වෙනවා ඇති. අනේ මම කඩුවක් අරගෙන පැන්නවානේ. මේ උත්තරය පස්සේ. නමුත් මේ පහළ වෙන සිතවිලි එයා ඒ සැනකින්ම නෝනෙන් විමසලා ඒක ප්‍රහාණය කරනවා. ඒක පෝෂණය කරන්නේ නැතුව. ඒක තමයි යා ඇති කරගන්න ආත්ම ශක්තිය. ඒ කුසලතාවය නොතිබෙන්න මාර්ගය වඩන්න බෑනේ. දැන් ওই වගේම සිද්ධියක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ වසඟ කරගන්න විමලා කියලා මේ ගණිකාව පොළඹවන්න හදනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ හොඳ වචන කි බෙඩිල්ල වගේ වචන. ඒ උන්වහන්සේගේ වචන වලට අර අර කාන්තාව එහෙමම দমন වෙනවා. দমন වෙලා කියනවා හරි පුදුමයි මට මං වගේ මේ රූප සෝභා සම්පන්න ස්ත්‍රියක් දැක්කාම සමහර පිරිමි මඩවලකට එකපාරට දෝගෙන ඇවිල්ලා බහින මීහරක් වගේ කියනවා මගේ ළඟට එන්නේ. ඉතින් ඒ බඳු ලෝකික මේ කොහොමද ඔබ වහන්සේ මෙහෙම ඉන්නේ? මේ වගේ ආත්ම ශක්තියතු අභීතව ඉන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් කියනවා මට මේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ හැකියාව දුන්නේ මෙහෙම දුන්නේ කියලා කියනවා. ඉතින් ඒ අන්තිමට මේ විමලාට විසඟනට ඒ විසඟන ජීවිතේ එපා වෙනවා. අර මුගලන් මහරහතන් වහන්සේගේ පෞරුෂයට ආශා කරනවා. මෙත් භික්ෂුණියක් වෙනවා ගිහිල්ලා. දැන් භික්ෂුණියක් වුණාට පස්සේ වෙන කෙනෙක් නම් අනේ මම මේ මෙහෙම උතුම් කෙනෙකුට දුන්නේ මම හිතුවේ මේ මේ හිතුවේ කල්පනා ඒ ඔක්කොම අතහැරලා දාලා තමන්ගේ පාරේ සතිපට්ඨානෙ වැඩුවා. එතකොට ඒ ඒ විදිහට ඒ චේතනාව හසුරවන්න පුළුවන් බලවත් ආත්ම ශක්තිය යාට ආවේ පිම්බලින්. අද මිනිස්යාට වෙන්නේ මොකද? චූටි දෙයටත් මොකක් හරි කතන්දරයක් හදාගෙන එක්ක මොන හරි හදාගෙන එක්ක පසුතැවෙන්න, එක්ක අරුබුදයක් හටගන්න, එක්ක පැටලෙවෙන්න, මොන හරි කර කර මාතෘකාවෙන් බැහැර වෙන්න කරුණ යොදා ගන්නවා. අත එදා හිටපු මිනිස්යා එහෙම නෙමෙයි. ඒ ඒ පින තියෙන එක්කෙනා එකපාරට ඒ වමනා කරන කාරණේට එනවා. ස්වාමීන් වහන්සේ ඒකටම අදාළ එකක් මට මේ මතක්ුනේ මේ අපි මේ භවංග චිත්තයන් ගැන කියනවනේ ස්වාමීන් වහන්සේ. දැන් ඕක හන්දා දැන් මේ භවයේදී ගෝචර වෙන ප්‍රසාද රූප ගෝචර රූප තියෙනවනේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ඉන්ද්‍රිය වෙන දේවල්. දැන් එවැනි දෙයක් කොහොමද අපි ප්‍රහාණය කරන්නේ? දැන් මේකේ අපි කර්මයක් හැටියට නේද එතන යට යටහිත දෙයක මොකක් හැටියටද අපි භවංගේ කතා කරන්නේ? බුද්ධ දේශනාව ගැන අපි හරියටම කල්පනා කරලා මූලික බුද්ධ දේශනාව ගියා බලුවාම අපිට චිත්ත ස්වභාවය ගැන අපිට අර්බුදයක් හට ගන්න ඕනේ නැහැ. ඒ ඒ කියන්නේ සිතේ ස්වභාව චිත්ත ස්වභාවයයි දුකට. දුක්ඛ සමුදයට නෙමෙයි. ඒක පැටලෙන්නේ අපිට මේක දුක්ඛ සමුදයට දාගත්තොත්. දුකට හේතුව සිත නෙමෙයි තෘෂ්ණාවයි. එතකොට සිතක් හෝ භවාංග සිතක් හෝ අපි මෙන ක්‍රමයකින් කතා කරලා ඒ සිතක් හෝ පවතුන පවතින්නේ යම්කිසි හේතුවක් නිසා. ඒ හේතුව නැති වුණාට පස්සේ ඵලෙ නැති වෙනක ධර්මතාවයයි. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු නිසා හටගන්න දේ හේතු නැතිවීම නැති වෙනවා. එතකොට දැන් චතුරාරි සත්‍ය තුල දැන් අපි ගත්තොත් ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි. දැන් ඉපදින වෙලාවෙම අපි කියමු අපිට භාවංග සිත, එක්ක ප්‍රතිසන්දි සිත, එක්ක විඥානේ කුමක්ක පහළ වෙන ඒ ඔක්කොම දුකටනේ. ඒතර දුක පවතින්නේ කොහොමද? දුක්ඛ සමුදය නිසා. ත්‍රිවිධ තෘෂ්ණාව නිසා. ඒ ත්‍රිවිධ තෘෂ්ණාව පවතින්නේ ආර්ය සත්‍ය නොදැනීම නිසා, අවිද්‍යාව නිසා. එහෙනම් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා නම් තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා නම් ජාති නිරුද්ධ වෙනවා. එතකොට අපි ගැටලුව සම්පූර්ණ විසඳිලා යනවා. ඒ නිසා ඒ ක්‍රමයට බලන තාක්කල් අපි කවදාවත් පැටලෙන්නේ බොහොම සරලව බලන්න. සරලයි. සරලයි. ඇත්තම සරලයි. භාගතුන් වහන්සේ කවදාවත් තමන්ගේ ශ්‍රාවකයෙක් අවුල් කරලා නැහැ. පසුකාලීන විග්‍රහයන් නිසා තමයි මේ ශ්‍රාවකයෝ අවුල් වුනේ. මොකද ඒකෙත් තියෙන බවංග චිත්ත කියන්නේ යටි හිතද මේකෙන් සිහින ඒක තමයි. එහෙම කර කර අන්තිමට අපි අපි ඔක්කොම කරලා මේ සිත් ගණන් කර කර ඉඳී දුෂ්ටකනුත් එහෙමම තියේ ආර්බුදත් එහෙමම තියේ ප්‍රශ්නත් එහෙමම තියේ සැකත් එහෙමම තියේ ආහාර සත්‍ය අපෙන් ඈත් වෙලා තියේ. ඔච්චරයි තියෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍යයි මේකේ මූලික ඉලක්ක කියලා අපි තේරුම් ගත්තට පස්සේ දුක්ඛාරි සත්‍ය රාහිතදී අපි අඳුනගත්තට පස්සේ දුක්ඛ සමුදය අඳුනගත්තට පස්සේ දුක්ඛ නිරෝධයේ මාර්ගය අඳුනගත්තට පස්සේ අපිට සිත පිළිබඳ කිසි ප්‍රශ්නයක් හටගන්නේ මට මතකයි ඒක මහත්යෙන් මගෙන් ඇහුවා සිත තියෙන්නේ කොහෙද කියලා. හුඟක් අහන ප්‍රශ්නයක් සිත. මං කෝ අනේ මහත්තයෝ මට නම් සිත කොහේ තිබත් ප්‍රශ්නයක් නෙමෙයි මට ප්‍රශ්නේ මේ හිතේ හටගන්න දේ කිව්වා. මේ හිතේ මට රාගය හට ගන්න නැත්නම් ද්වේෂය හට ගන්න නැත්නම් මෝහය හට ගන්න නැත්නම් බය හට ගන්න නැත්නම් සෝක හට ගන්න නැත්නම් මට මේ සිත් යටිපැට යටිපැතුලේ තිබ්බත් මට ප්‍රශ්නයක් නැහැ. දැන් මේක හිස්මුදුනේ තිබ්බත් ප්‍රශ්නයක් නෑ. <laughs> නේද මට නම් හිතේ හිත තියෙන දැන් මේ ප්‍රශ්නේ හිතේ හට ගන්න දේ ප්‍රශ්නේ. <laughs> එතකොට අපි හරියට ප්‍රශ්නේ නිරවුල් කරගත්තා. සමහර කට්ටිය කියනවා හදවතේ කියනවා සමහර කට්ටිය ඔළුවේ කියනවා සමහර කට්ටිය. ඒක ඒ පොත්පත්වල මෙහෙම විග්‍රහ වෙලා තියෙනවා. මම කිව්වේ ඒකයි මූලික මූලික බුද්ධ වචනයේට මූලික බුද්ධ වචනේ තමයි අපි නිරව නිරව කරන්නේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඊළඟ රහතන් වහන්සේලාගේ යුගයේ ගොඩාක් දුරට තිබුණේ උවමනා ඉලක්කයට කතා කර කර ඉලක්කයට කතා කර කර ශ්‍රාවක පිරිස ගියා. පස්සේ කාලේ ඉලක්කයට කතා කිරීම නැහැ. එක එක මාත්‍රිකාරක මේ මාත්‍රිකා අපි කතා කර කර ඉන්න විලක්කේ නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අපි මේ මාත්‍රිකා තුළ ඒක වාද විවාද, සංවාද විවාද හට අ르ගෙන හට අ르ගෙන හට අ르ගෙන ඔහේ සංස්කාර ගොඩක අපි යනවා විතරයි. නමුත් අපිට උවමනා එක නෙමෙයි. අපිට උවමනා අපි කොහොමද බුදුරජාන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට අපි ලං වෙන්නේ කියන එකයි. අපි මොනවා කතා කළත් අපිට ඒ ළඟට යන්න බැරි නම් එයි සයනස. එතකොට අපිට ඒකේ කතාවේ ඒ කතාවේ අවසානයක් හොයාගන්න බෑ. ඒ කියන්නේ දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් ආන බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ස්වාමීනි මේ ශාසනයේ අමාරුම දේ වහන්සේලාට මොකද්ද කියලා අහනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා බ්‍රාහ්මණයේ මේ ශාසනීය අමාරුම දෙයක් තමයි මේ ගිහි ජීවිතය අතාරින එක කියනවා. අතහැරලා පැවිදි වෙන එක කියනවා. ඊට පස්සේ අහන ස්වාමිනේ පැවිදි වෙච්ච කෙනෙකුට අමාරුම දේ මොකද්ද කියලා. පැවිදි වෙච්ච කෙනෙකුට අමාරුම දේ පැවිදි සිතල් වහගෙන ඉන්න එක කියනවා. පැවිදි සිතල් වහගෙන ඉන්න කෙනෙකුට තියෙන අමාරුම දේ මොකද්ද කියනවා. පැවිදි සිතල් වහගෙන ඉන්න කෙනෙකුට අමාරුම දේ සතිපට්ඨානෙ වඩන එක කියනවා. ඊට පස්සේ ධර්මාදම් ප්‍රතිපදාව කියනවා. ඒ ධර්මාන්දන එතකොට අහනවා ධර්මාන්දන ප්‍රතිපදාවෙන් ඉන්න එක්කනට අමාරුම දේ මොකද්ද කියලා අහනවා. යමෙක් ධර්මාන්දන ප්‍රතිපදාවෙන් සිටීද හේ නොබෝ කලකින් අරහත්ත්වයටපත් වේ කියලා. එතකොට ඒ බලන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ උත්තර නේ? ඉතින් ඒ නිසා මේ අර බුද්ධ දේශනා හොඳට හදෑරීමෙන් අපිට ලැබෙන වාසිය තමයි අපි ප්‍රශ්නයක් කරා යන්නේ. <coughs> ප්‍රශ්නයක් කරා යන්නේ. මොකද ඒක ප්‍රශ්නයක් කරා යන්නේ නැහැ. ඒක පැහැදිලිවම තියෙනවා ඒක. ඔව්. මොකද අපි හුඟක් වෙලාට තියෙන ඔය වටින් වටින් ගිහිල්ලා අන්තිමට මේ අර ස්වාමීන් වහන්සේ කියනවා වගේ දැන් බවංග්‍ය චිත්ත කියන්නේ මොකද්ද මේ යටි හිතද මේකද අර ඒක මේක පැටලිලා පැටලිලා යනවා ඉතින් එතනින් එහාට ඒ ගමන් කරන්නේ ඔව් තියෙනවා කොහොමද ඊර්වස් තව කෙනෙක් කියනවා මගේ මතය යනවා නම් හිත මෙතන තියෙන තව කෙනෙක් නෑ මගේ මතය යනවා මෙතන තියෙන තව කෙනෙක් අතපොතේ මෙහෙම තියෙන අන්තිමට ගත්තොත් එහම අපි ඔක්කොම එකතු වෙලා වාදයක් කරගෙන ලැබීමක් නෑ මොකුත්. එතකොට අපි යනවා මේ සිහිනේ මොකක්ද මේ සිහින පෙන්වුම් කරන්නේ මේ භවග්ගයේ තියෙන කද්ද නැත්නම් යටිහිත කියන වෙන එකක්ද මොකක්ද කියන එක. අන්තිමට ගත්තොත් එහෙම බුදුරජාන් වහන්සේගේ ධර්මයට යන්න තියෙන අවස්ථාව අපිට නැති යනවා. ඒක නිසානේ. දැන් ඒක නිසානේ වෙලා තියෙන්නේ දැන් කියනවනේ අපි මේ ධර්මයේ කියනවා කියනවා කියනවා මේ ඇයි අපි තාමත් අනන්තරයේ කී අපිම ප්‍රශ්න අහනවනේ. ඒකට හේතුව මොකද්ද කියපු ක්‍රමයේ එක්ක වැරදි එක්ක අහපු ක්‍රමයේ වැරදි. ඒකනේ හේතුවනේ. හරි ක්‍රමයට කිව්වනම් හරි ක්‍රමයට ඇහුවනම් වනාන්තරයට යන්න විදියක් නැහැ නේ අපි. මේ ධර්මයට යන්න එපා නේ. නිතර අපි අතරමං වෙනවා. අතරමං ඉන්නේ එතනින්. ඉතින් ඒ නිසා මේ හරි ප්‍රයෝජනයි. මම අපි ඒකනේ දැන් අපි විශේෂයෙන්ම අපේ මේ සදහවතුන් අපි ඉල්ලා හිටිය අදාළ මාත්‍රිකාවෙම කතා කරන්න කියලාත් ඒකනේ. මොකද අපි දිගටම කරගෙන යනවා. කරගෙන යන්න. මොකද හේතුව මේ මාත්‍රිකාව අන් අයට හිතසුව පිණිස. නේද? තමාටත් හිතසුව පිණිස. අනිත්‍යයට හිත සුව පිණිස වෙන්න ඕනේ. මොකද හේතුව බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළානේ. උන්වහන්සේලාට දේශනා කළා මහණෙනි මේ ධර්මයේ හරි ලස්සනයි උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ඉස්සෙල්ලාම භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න කලින් වචන කීපයක අවවාදයක් කරනවා. ඒ කියන්නේ 69ක් රහතන් වහන්සේලාට 69ක්. කියනවා මහණෙනි දිව්‍ය වූ දිව්‍ය වූද මානුෂීය වූද යම් තාක් බන්ත නැද්ද? ඒ සියල්ලේ මම නිදහස් වුණා. දිව්‍ය වූද දිව්‍ය වූද මානුෂීය වූද යම්තාක් බන්ධන ඇද්ද ඒ සියල්ලෙන් ඔබත් නිදහස් වුණා. මහණෙනි මේ ධර්මය කියන්නේ කියලා. ඒ කිව්වි දිව්‍ය වූද මානුෂීය වූ බන්ධන වලින් නිදහස් කළ ධර්මය කියන්න කියනවා. සෝනස මේ අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේගෙන් මම ඇහුවොත් දැන් අපි නියම ධර්මයන් හරහා කම්ම නියම විතරයි අපි මෙතන කරේ. ධම්ම නියම කොටස හැටියට මෙහෙම. ධම්ම නියම ගැන බුද්ධ දේශනාවේ තියෙන්නේම පටිච්චසමුපාදේ. ධම්මච්චිති ධම්ම නියමතා ඉදත් පච්චේතා පටිච්ච සමුප්පාදෝ. එහෙමයි තියෙන්නේ. එතකොට පටිච්ච සමුප්පාදයේ තමයි අපිට මං හිතන්නේ ගොඩාක් අපි බොහොම කියන්නේ ඉවසීමෙන් ඒ වගේම විමර්ශනයෙන් අපි හොඳට තේරුම් බේරුම් කරගත යුත්තේ. මොකද හේතුව අපට ධර්මාර්ගයේ යන්න විදර්ශනා ඥානය ඇති කරගන්න යෝනිසෝ මනසකාරය දියුණු කරගන්න මේ පටිච්චසමුපාදී හේතු වෙනවා. හරි විදිහට පටිච්චසමුපාදී අපි හොඳට නුනේ මෙනෙහි කළොත් එයා සත්පුරුෂෙක් වෙනවා. එයා මුදේ පටිසම්පදේ තේරුනොත් එයාට කවදාවත් අසත්පුරුෂකම් කරන්න බෑ. එයාට කෙලෙහි ගුණ පිහිටනවා. ඊළඟට පින්පව් විශ්වාස කරනවා. කර්ම කරම්පල විශ්වාස කරනවා. යහපත සලකනවා. තමන්ගේ වචනයකින් අනිත් අයට අයහපතක් වෙන්න අනිත් අයගේ අයහපතට හානි කර දෙයක් ඒ ඇති කරන්නේ මොකද හේතුව පටිච්චසමුපාදය පිළිබඳ තියෙන දැනුම. ඒ නිසා මේ පටිච්චසමුපාදයේ පිළිබඳ තියෙන හැබෑ අවබෝධේ පුද්ගලයෙකු සත්පුරුෂය බවට පත් කරනවා. චතුරාර්ය සත්‍ය කරා යන්නේ යානේ. එහෙයි සර්. මොකද පටිච්චසමුපාදය හරියට තේරුණොත් යා ඊට පස්සේ හේතුත් පලත් හේතුත් පලත් අතර තියෙන සම්බන්ධතාවය යා නිරවුල් කරගන්නවා. නිරවුල් කරගන්නවා. ඒක ඒක තමයි යා ගන්න ධම්ම නියම. අනේක දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් තියෙන එකක් කියලා. ඒක න්‍යාය ධර්මයක්. න්‍යාය ධර්ම, න්‍යාම ධර්මයක්. කර්මය වගේම. කර්මය වගේම. තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් තියෙනවා පටිච්චසමුපාද. තථාගතයන් වහන්සේ කරන්නේ ඒක ගුරු උපදේශ රහිතව අවබෝධ කරලා උන්වහන්සේගේ තියෙන බුද්ධ ඥාන තුළ පිහිටලා උන්වහන්සේ ලෝකයාට අවබෝධ කරගත හැකි ආකාරයට ගියා දෙනවා. ලෝකයා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒක අවබෝධ කරගන්නවා. එතකොට ප්‍රහීන කරනවා කර්මයක් ප්‍රහීන වෙනවා. කර්මයක් ප්‍රහීන වෙනවා. ඊට පස්සේ සතර අපායට වැටෙන සත්වය සතර අපායෙන් නිදහස් වෙනවා. භවයේ භවයෙන් භවයට අනන්ත අසරණව යන සත්වයා ඒක තේරුම් අරගෙන මේ භවයෙන් අත් මිදිනවා. සුගතියට යනවා. සුගතියට. ඉතින් මේක තමයි මේ මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මහණෙනි මේ මේ යම්තා ධර්ම කතාව ඇද්ද යම්තා ධර්ම සාකච්ඡා ඇද්ද මේ සියල්ල තියෙන්නේ එකම ඉලක්කයකට කියනවා අනුපාදා චේතෝ විමුක්තිය කිසිවක් අල්ලා නොගෙන සියලු දුකෙන් නිදහස් වීමටයි කියන්නේ. මේ කොච්චර සුන්දර ධර්මයක්ද මේ? කොච්චර අලංකාර ධර්මයක්ද මේ? කොච්චර ප්‍රණීත වූ ධර්මයක්ද මේ? ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අහනකට මිනිස්යාගේ හිතට ඇති වෙනවා නුවණැති මිනිස්යාගේ හිතට හරි ප්‍රීතියක්. හරි සැපයක්. මට මතකයි සමහර දවස්වලට මම ওই සූත්‍ර කියවද්දී ඇති වෙන සන්තෝෂයක් දවස් දෙක තියෙනවා සතුට. ඒක හරි පුදුමයි ඒක. ඒක වෙන වෙන පොත් කිව්වට නෑ අනිපොත් කිව්වොත් ප්‍රශ්නයක්මයි හටගන්නේ. හරි ඒ ඒ මොකද හේතුව එකකට එකක් සමහර අවස්ථාවල පරස්පර විරෝධී වෙනවනේ. බුද්ධ දේශනාව එහෙම මොකක්වත් නෑ. ඒ හැමතිස්සෙම එකකට එකක් ගැළපි ගැළපි යනවා. ඒ නිසා මේ අපිට තියෙන දුර්ලභ වූ දෙයක් තමයි භාගතුන් වහන්සේ වදාළ ධර්මය. ඊළඟට අප අපට ලැබිච්ච ශාස්ත්‍රුත්වය. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ තමයි දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේට උන්වහන්සේගේ තමයි මාර්ගෝපදේශකත්වය තියෙන්නේ. එතකොට අපේ මාර්ගෝපදේශකයන්න් වහන්සේ අපගේ නියමුවා භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ තමයි අපිට යන්න ඕනේ දිශාව පෙන්වන්නේ. අපිට විනායක දිශාවල අපි හැමදාම බලපු ඒවනේ. <laughs> එක එක්කෙනා එක එක දවසට එක එක දිශාවල් අපිට කියයි. අපි මේ දිශාවල් අපි හැමදාම යයි. <laughs> නේද? ඒක කෝණවලින්නෙත් ඔය අර්ථකථනය විග්‍රහ කරන්නේ ඒකට හේතුව ඔව්. දැන් ගිනුම් මාංශයෙන් දන්නේ කෙනෙක් <laughs> ගිනුම් මාංශයෙන් තමයි බලන්නේ. ඒක වෙන අංශකින් බලනවා නම් ගෘහ නිර්මාණශ වෙන ඒ පැත්තෙන් බලයි ඒක එකතු කරගෙන කොහොමද මේක විග්‍රහය කරන්න කියලා. එහෙම නෙවෙන්නේ. අනිත් එක තමයි සක්කාය දිට්ඨිය අනුතර තමයි. දැන් සක්කාය දිට්ඨිය තියෙන කෙනා හැමතිස්සෙම සක්කාය දිට්ඨිය තුලින් තමයි ඔක්කොම බලන්නේ. ඊළඟට සක්කාදිට්ඨිය තුනෙන් තමයි යා ඔක්කොම ගන්නෙ. ඒකනේ බොහොම ලේසියෙන් මිනිස්යාව දෘෂ්ටිගත කරන්න හරි ලේසිනේ. දැන් මිනිස්සෙක දෘෂ්ටියක පටලවන්න හරි ලේසියි. මිනිස්සෙ දෘෂ්ටික පැටලෙන්නත් හරි ලේසි. සමහර කෙනෙක් ඉන්නවා යාළුවා දෘෂ්ටිගත වීමෙන් ඒ දෘෂ්ටි තමන් ගන්නවා. දෙමව්පිය දෘෂ්ටිගත වීමෙන් ඒ දෘෂ්ටි තමන් ගන්නවා. ගුරුවරයා දෘෂ්ටිගත වීමෙන් ඒ දෘෂ්ටි තමන් ගන්නවා. ඒ යෝනිසෝ මනසිකාරේ නුවණින් විමසලා එහෙම තේරුම් ගන්න. දැන් එක තැනක තියෙනවා අර මේ බුදුරජාණන් වහන්සේයි භික්ෂුන් වහන්සේලායි මේ දීර්ඝ ගමනක් වඩිනවා. යනකොට ගුරුවරයයි ගෝලියයි. ගුරුවරයා බුදුරජාණන් වහන්සේටයි සංඝයාට බැන බැන යනවා. ගෝලියා බුදුරජාණන් වහන්සේ සංඝයාට ප්‍රශංසා කර කර යනවා. දැන් රෑ නවතන් ගන්නවා. නවතන් ගත්තම නවතන් පොලෙත් අර විදිහටම ගුරුවරයා බුදුරජාණන් වහන්සේටයි සංඝයාට බැන බැන යනවා. ගෝලයා බුදුරජාණන් වහන්සේට සංඝයාට ප්‍රශංසා කර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා මහණෙනි මේ මේ ප්‍රශංසාව අහලා 아무තේ සතුට වෙන්න එපා කියලා. ඒ ප්‍රශංසාව අපතුල තියෙන එකක් නම් අය 아무තේ සතුටක් ගන්න ඕනේ නැහැ කියලා. බැනුම් අහලා අර අපහාසය අහලා ඒ කියන අපහාස චෝදනාව අපතුල නැත්තම් ඒක ගන්න එපා කියනවා. ඒක අපිට අදාළ නැහැ කියලා. ඒ ඒ නායකත්වේ අපිට තියෙනවානේ. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනනේ තමන් උන්වහන්සේගෙන් පස්සේ මාගේ ඇවෑමෙන් යම් ධර්මයක් විනයක් දේශන ලද්දී ඒක ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ කියලා. එහෙනම් අපිට නායකත්වයක් නැතු නෑනේ. අපි අදත් ගෞතම බුදු ශාසනයේ නායකයා භාග්‍යවතුන් වහන්සේ. අපි ඒක පිළිගත්තොත් අපිට නායකයෙක් ඉන්නවා. පිළිගත්තේ නැත්නම් නායකයෙක් නෑ. එහෙමනේ මේක තියෙන්නේ නේද? එහෙනම් අපි අද වැඩසටහන මෙතනින් නිමා කරනවා. අද අපි කතා කරේ උත්සාහ කරගත්තේ කොහොමද මේ න්‍යාම ධර්මයන් තුලින් අපි දන්නා ආකාරයේ අපි සාමාන්‍ය බැතිමතුන් හැටියට හෝ බෞද්ධ ධර්මය මේ ඉගෙනගත් අය හැටියට අපි දැනගත්තේ කොහොමද මේ නියාම ධර්ම බීජ නියාම කම්ම නියාම ධර්ම නියාමයේ සහ ඍතු නියාම මේ ආනාදී වශයෙන් කොහොමද මේකේ විශේෂ විශේෂත්වයක් ගන්න කම්ම නියාමයේ සහ ධම්ම නියාමයේ ගැන තමයි අද විග්‍රහ කරේ. ඉතින් මොකද ගිය සතිය අපි සිත ගැන කතා කරා. ඒ සිතේ තියෙන ශක්තිය කොයි ආකාරයෙන්ද සිත තුලින් අපිට නීවරණ ධර්මයන් ප්‍රහාණ කරගෙන අපේ සිත වඩන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ සරල අන්දමින් තමයි අද මේ දිහා බැලුවේ. අපේ ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව අපි දැක්කා මෙතන තියෙන කොච්චර සරලත්වයක් තියනවාද කියලා. මොකද අපි හැම වෙලාවෙම බලන්නේ මිනිමිත්තක් ඇති වෙයිද? ඒ හටගන්නේ කුමන අවස්ථාවේද? ඒ තාක් දුරට අපි වෑයමක් දැරිය යුතුද? ඇයි සමහර භාවනාවලදී මේ නිමිත්තක් හට නොගන්නේ? එතකොට අපි කොහොමද දැනගන්නේ අපේ භාවනාව දියුණු වෙලාද නැද්ද කියලා? මෙවැනි දේවල් පිළිබඳව තමයි බොහෝ දුරට අපි කතා කරන්නේ. ඉතින් අද අපි මේ වැඩසටහන ඉගෙන ගත්තා. මම හිතන්නේ ලොකුම දේ තමයි ඒ වගේ දේවල් වලට ඔය සංඥා සලකුණු වලට යන්නේ නැතුව තමාගේ තියෙන ශක්තිය වඩවා ගැනීමෙන් තමාට තමා කෙරෙහිම ඒ උපදින මේ යම්තාක් විශ්වාසය නීවරණ ධර්මය ප්‍රහාණය කිරීමෙන් මේ උපදින දේ තමයි යම් කිසි කියනවා නම් ප්‍රබාස්වර සිතක් ඇති වෙනවා නම් මන්නේ තමයි මෙතන අපි එකතු කරගත යුත්තේ නැතුව වෙන වෙන දේවල් හැටියට අවබෝධ කර ගැනීමෙන් හෝ මොකද්ද භවාංග චිත්තය කියන්නේ කොයි ඇතින්ද සිත එකතු වෙන්නේ චිත්ත කියන්නේ මොනවා චෛතසික එවැනි දේවල් වලට ගිහින් යම් යම් විදියට අවුල් සහගත තැන් වලට ගොස් අතරමං වනවාට වඩා මේ පැහැදිලි ධර්මයේ තිබියදී ඒ අවබෝධ කර ගැනීමේ පහසුම මාර්ගයක් ගැන තමයි අපේ ස්වාමින් වහන්සේ අපට අදානුශාසනා කරේ. ඉතින් අපි ලබන සතියේත් ඔබ හමු වෙනවා මේ වෙලාවටම නමෝ බුද්ධාය වැඩසටහනින්. ඊට ප්‍රථමව අපි සමුගන්නට පෙරම මම මේ নমස්කාර පූර්වකව අපේ ස්වාමීන් වහන්සේකින් අවසර ගන්නවා. අද වැඩසටහන නිමා කරන් ස්වාමීන් වහන්සේ භූම්පින් ස්වාමීන් වහන්සේ. ඉතින් ඔබ සැමට මේ සතිය තුල මේ ගැන හිතන්න පුළුවන් විග්‍රහ කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ලබන සතියේ. ඉතින් ලබන සතියේත් බ්‍රහස්පතින්දා 9 මාර්ට හමු වෙන තෙක් Upasamaging api harus tergantung. Upasamuda namu Buddha. Namu Buddha. Namu Buddha. Namu Buddha. Namu Buddha. namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya නමෝ බුද්ධා